තානී දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායන් විමංශති අලංකාචං අලං සංවිධාතුං කීති කෞරණීය ඒ ශිල්මෑණිවරු ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ පිළිවෙල තීදී ගත කරන අවස්ථාවක් ඒ වැඩ පිළිවෙලකදී නිතරම මේ භාවනා කරන අයට ධර්ම දේශනාවලින් ධර්ම සාකච්ඡාවලින් සංග්‍රහ කිරීම ජීවිත කාරණාවක්. ඉතින් ඒ අනුව කලකලා අපි හැමදාම දවසකට පැයකට වැඩි කාලයක් ධර්ම දේශනාවක් මාර්ගයෙන් සම්බන්ධ වීම ආරම්භයක් වශයෙන් කරගෙන ආවා. ඒ අනුව ඒ ධර්ම දේශනා සියල්ලම මේ නාට කරන සූත්‍රය කියන වටිනා සූත්‍රයක් සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ දස්කන පාඨය සඳහන් වෙන සූත්‍රයක් තමයි අපි ධර්ම දේශනා මාලාවට මාතෘක වශයෙන් තැබුවේ. ඉතින් මේ සූත්‍රය අපි මේ වෙනකොට මේ සීලයක් සමාදන් වීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ඇති කර ගැනීමෙන්, සුවත භාවයක් ඇති කර ගැනීමෙන් අපේ මේ අසරණ වූ අනාථ වූ ජීවිතය සසරණ වූ සනාථ වූ ධර්ම ජීවිතයක් බවට පත් කර ගැනීම සම්බන්ධව මේ තාක්කල් අපි සාකච්ඡා කරලා තියෙනවා. අද මාතෘකා දවසේ දවසේ මාතෘකා වශයෙන් තිබ්බ ඒ කොටසේ කීකරුකම කියන වචනේ වගේ තමයි ගම්ම්‍ය වෙන්නේ. යානි සම්බ්‍රහ්මචාරීණං උච්චාවචානි කිංකරණීයානි යම් වූ Taman එකට භාවනා කරනකොට ඒ භාවනා කරන අනිකුත් සම්ප්‍රශ්නකාරීන් වහන්සේලාගේ උච්චාවචානිකින් කරණීයානි කුදු උදා වූ හෝ වේවා මහත් වූ වේවා කටයුත්තේ කීකරුව කුමක් කළ යුතුද කියන අදහසෙන් ඒ වාක්‍යයේ දක්ෂව අනලස්සව ශස්ත්‍රෝපායං ඊමං චතිමම කෙසේනම් ඒ අත්ංගේ මේ අවශ්‍ය කරන කටයුතු වලට උදව්පකාර කරන්දෝ කියන ඊමංසන බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නයි කියලා බුදුජාන් වහන්සේ මතක් කරනවා අලංකාතුන් අලං සංවිධාතු මේ අනුකුඩා සියලු කටයුත්තේ දක්ෂ වෙන්න ඕනේ ඒක සංවිධානයේ දක්ෂ වෙන්න ඕනේ ඉතින් මේක සාමාන්‍යයෙන් අර විපස්සනා භාවනාවේදීලා තමන්ගේ ඇතුළත හිතනමාගෙන එන එන අරමුණ මෙනෙහි කරනවා කියන දෙන උපදේශයක් එක බලනකොට මේක බාහිරයට හිත යොදවන තනක් වගේ බැලී බලන්නට තියෙනවා. ඉගෙන අනුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවනම් ඒ අවශ්‍යතාවයන් මගෙන් සිද්ධ වෙනවද? ඒ අත්තට මට මේ අනිත් භාවනා කරන ඇත්තන්ට මොන මොන පැත්තෙන් මට උදව් උපකාර කරන්න පුළුවන්ද කියන එකට විමසන්න ඕනක් අවශ්‍යයි කියලායි මේ ආතේ හදවතන්ට මතක් කරගන්න. ඉතින් ඒක එදා ඉඳලා අද දක්වාම කාශනේ පැවතිච්ච දෙයක්. ඉතින් මේක විශේෂයෙන්ම මතක් කරන්නේ මේ නාටකන සූත්‍රය ආමන්ත්‍රණය කරන භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට එතකොට ඒකට ඒ වෙනකොටම තමන්ගේ ජීවිතය ඒ සීල සමාධි ප්‍රත්‍යාවෙන් පූජා කරලා භ්‍රෂ්මචාරී කියන වචනෙට ගැළපෙන තැනටපත් ලදී. භ්‍රෂ්මචාරී කියලා කියන්නේ කාමයේ ලෝකයෙන් වෙන් වෙලා බ්‍රහ්මී කුසේ එකලාව වාසය කරනවා කියනවා. නමුත් අපි ඉස්ලාම දවසේ මේ සූත්‍රය හඳුනා දෙන දවසේ මතක් කරා යම් මිත්‍යාවක් වේවා පුරුෂයෙක් වේවා ඒ කියන්නේ වෙන විදිහෙන් කියනවා උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ බොහෝ විට දවසකට වෙන්නේ ජීවිත පරම්පරාව පවතින්නේ වික්ෂුවක් වික්ෂණයක් වාගේ තමයි. මොකද යැත්තන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවටයි ගැඹුරව ගත වෙන්නේ. ඉතින් ඒක නිසා පැවිදි වෙච්ච කෙනෙකුට හා සමාන ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒක මේ සූත්‍ර පිටකයේ තුවාවක තියෙන ආචාර්යයන් වහන්සේලා එවැනි නැත්තම් උනන්දු කරවන සුළු වචනයක් කතා කරනවා යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරනවාට කරනවද එවැනි කෙනෙකුට භික්ෂුවක් වුණාට කමක් නැහැ. සූත්‍ර අර්ථකථනය එහෙමයි දෙන්නේ. ඒක නිසා මේ සෑම කෙනෙකුටම හිතා ගන්න පුළුවන් මේ නාටකන සූත්‍රයේ සර්වඥාන්සේ භික්ෂු භික්ෂුණීන් කියන මේක අතහැරපු කේශල දේශනා කළාට භාවනාවට ගත කරන සුන අපටත් මේ භාවනා පන්ති ඉන්නා තාක්කල් වික්ෂු බවක් වික්ෂිනී බවකට හා සමානව ගත කිරීම නිසා අපිට මේක අදාළ කරගන්න පුළුවන් කියන හැඟීම ගන්න. ඒ විදිහට අපි මේ <clears throat> සංඝ වික්ෂු සංඝ වික්ෂුණී සංඝ කියන වචනෙට සමාජිකත්වයක් ගත්තොත් මේ සංඝ සාමග්‍රීය කියන ලක්ෂණ වචනයක් වෙනවා අපේ සාස්ත්‍රයේ. එවැනි භ්‍රමචාරී ජීවිතයට කතිකා කරගත්ත පිළිස එකිනෙකා කෙරෙහි ප්‍රිය ප්‍රිය බැල්මෙන් බලාගෙන ජීවත් වෙන්නේ. කිරි වතුරයි වාගේ. තවත් පැත්තකින් කියනවා නම් අපි විවිධ කුල වලින් විවිධ දෙමව්පියන්ට ජාතක වෙලා විවිධ පළාත් වලින් මේක තැන්ගලයි. ඒක තැන්ගලා එනකොට අපි අපේ උපදී සම්පatti, උපනිෂේ සම්පatti බොහෝම වෙනස්. සමහර බොහෝම උගත්, සමහර උගත් නැහැ. සමහර රූපවන්තයි, සමහර රූපවන්ත නැහැ. සමහරු බොහෝම දීර්ඝ ඉතිහාසයක් ශීලයේ සහිතයි සමහරුගේම නැහැ. මේ විදිහට අපි විවිධ ධාරාතිරම් වල මෙතෙන්ට ආවට පස්සේ අපි ඔක්කොම කිරි වතුරයි ශීහිලා යනවා වගේ හැම කෙනාම සමෝෂයේ හිතියොත් විතරයි සංඝ සාමග්‍රිය කියන සම්ප්‍රකටාරින් වහන්සලා අතර එකමුතුකමක් එන්නේ. මේ සංඝ සාමග්‍රිය භාවනාවට අත්‍යවශ්‍ය කාරණා. සමග්ගාණං තපෝසුකෝ කියලා සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛෝ ධම්මස්ස දේශනා සුඛෝ සංගත සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝ කියන ਸਰවචනංශයේ මේ නිරාමස වූ සුඛයක් දේශනා කරනවා. ඒකදී මේ සමග්ගානං තපෝ සුඛෝ කියන එක කිසිම විදිහකට එක්කෙනෙකුට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියලු දෙනාම සමාන්තර සමාන අදහස් සහිතව වාසය කිරීමෙන් තමයි ඒක ගන්න පුළුවන්. අන්නේ සමාන සමාන්තර අදහස් වලින් ගත කරනවා නම් හැම කෙනෙක්ම අනිත්‍යස්කන්ධයේ සුභ සිද්ධිය පිණිස නිතරම ප්‍රිය ඇහෙන් බලාගෙන ජීවත් වෙන ගැටයක් තියෙනවා. උපමාවක් විදිහට කියනවා නම් ඉපදිච්ච කිරිදරුවෙක් කුරුඳුලේ දරුවෙක් ඉපදිච්ච මවක් ඒ දරුවාගේ අවශ්‍යතාවයේ මවුලෝණින් සලකා බලලා මේ මෙයා දඟලන්නේ මෙන්න මේ ලෙඩේ නිසා. මේ අඬන්නේ බඩගින්නටයි. මේ අඬන්නේ මේ කණේ තුවාලේ නිසායි කියලා හරියට දැනගන්නේ දරුවා කියලා නේද. මේ මවගේ තියෙන මව් නෝනි. ඒ වගේ තමයි ධර්මයට බැසගත්තා වූ පිළිස අනික ශබ්‍රක්ෂාදීන් වහන්සේලාගේ හිච්ච අරුචිකා. අනික ශබ්‍රක්ෂාන්තිලාගේ අවශ්‍යතාවයන් පිළිබඳව පුදුමාකාර විමසීම් නුවණක් කියන්නේ. එහෙම නැතුව එකිනෙකා එකිනෙකා මේ තමන්ගේ වැඩ පමණක් කරන්න ඕනේ කියන අර සතිය පිළිතුරනකොට මම දැන් මෙතන කියන අදහසක් ඇති කරගත්තා වගේ අනුන්ගේ දේවල් වලින් මට වැඩක් නැහැ කියලා ගත්තොත් මේ භ්‍රෂ්ටාචාර ජීවිත ගත කරන්න අමාරුයි. ඒ නිසා මේ සංස්කෘතික බලපෑම් එහෙම නැත්නම් ඒ කියන එකිනෙකා එකිනෙකාගේ සුභ සිද්ධිය සලකන ගතිය. පරසත්තාන හිතානුභව ලක්ෂණා මෙත්තා කියලා අපේ බුද්ධ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ අනුන්ගේ හිතසුව සලසන මෛත්‍රී ගුණය නැත්නම් මේ ගමන යන්න අමාරුයි. ඉතින් ඒක නිසා සිල් දකින්න කෙනෙකුටත් වඩා සමත භාවනා කරන කෙනෙකුටත් වඩා විපස්සනා කරන කෙනා අනිවාර්යයෙන්ම මේ සිල් දෙනාගේ සුභසිද්ධිය බලන ඇහැ අරගෙන තියාගන්න ඕනේ. නැත්නම් අසරණයි. ඒක වසාගත්තොත් අසරණයි. ඉතින් අර ඒ භාවනා මධ්‍යස්ථානයේ විශේෂයි. ඒ භාවනා මධ්‍යස්ථාන ධාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් නම් විවිධ රටවල් වලින් විවිධ සංස්කෘති වලින් කැමිනිච්චයක් වෙනවා නම් ඒ කර්මතම ලැබෙන අත්දැකීම බොහෝම බරපතලයි. එකම ගමකින් එකම නෑදෑයෙක්ට එකතු වෙච්චාම නම් ඉතින් දෙකල්සුරන් වල එච්චර පරාශයක් නැහැ. නමුත් විවිධ පරාස වලින් එන කටි එකතු වුණාට පස්සේ ඒ මේ ඥානි සම්බ්‍රක්මචාරී නම් උච්චාවචානිකින් කරණීයානි කියන කාරණාව මේක දන්න කෙනාට විශාල පින් රැස් කර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ධාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන. ඒ මොකද හුඟා ඒ එක්කෙනෙකුගේ එක්කෙනෙකුගේ රුචිකම් අනිත් එක්කනට ගැළපෙන්නේ නැති පිරිස එකතු වෙනවා ඒක සුණාට සිළු දෙනාම මහන්සි වෙන්නේ සීලයක් සඳහායි. සිළු දෙනාම සඳහන් වෙන්නේ මහන්සි වෙන්නේ සමාධියක් සඳහන් සීල දෙනා මහන්සියන ප්‍රඥාවක් සඳහන් නිසා එකිනෙකාගේ තියෙන විරසකකම් බලන වෙනුවට සම ලකුණු බැලීමේ මම කොච්චරනම් අනිත් කෙනාගේ සීලේ සමාධියේ ප්‍රඥාවට පහන් වැටක් වාගේ ආධාරෝපකාරයක් විදිහට එහෙම නැත්නම් ආදර්ශයක් විදිහට කටයුතු කරන්නෝ කියලා බලීමෙන් අනිපාඩු වෙච්ච පාරමිතා ධර්ම එහෙම කියනවනම් සම්පූර්ණ කරගන්න ලොකු අවස්ථාවක්. ඉතින් මේක නාට කරන ධර්මයක්. මේ කියනවා මේ ගුණය ආගයත් ළඟ නැත්නම් එයා අනාථයි. ඒක අපිට එනවා. අපි කඳුවලල්ලකට ගිහිල්ලා අපි කඳුවලල්ල තියෙන තැන ගිහලා හයියෙන් කෑ ගැහුවොත් අපි කෑ ගහන හා සමාන ශබ්දකින් දෝංකාරය පහු වෙන වගේ අපි ලොකු ශබ්දඥානීන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපේලා කටයුතු කරනවා නම් ඉබේම Tamanට Tamanගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන ගතියක් තියෙනවා. බුරුම් භාෂාවෙන් කියනවා දුරබාසු සංකු මේ කු අසු අවු ප්‍රබාසු සෞඛ්‍ය. අනුන්ගේ අවශ්‍යතාවයන් සහ අඩුපාඩු පිළිමැසීම් අංග සම්පූර්ණයෙන් බලන කෙනාට Tamanගේ අවශ්‍යතාවයන් සහ අඩුපාඩු අංග සම්පූර්ණකම් ඉබේම සිද්ධ වෙනවා. ඒක මම දැකලා තියෙන්නේ දේශපාලන රටවලත් ඕක වෙනවා. ආර්ථික සමාජවලත් මේක සිද්ධ වෙනවා. සමාජ තැන්වලත් වෙනවා. ශිල්ලතුමත්පත් වෙනවා. සමාධි රකින්න නැත්නම් කියනවා විපස්සනා රකින්න නැත්නම් අතර ඉතාමත් ඉස්සක්කව සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ යන්නේ ශාසනික ගමන සම්ප්‍රමචාරින් වහන්සේලාත් එක්ක ඒක යන ගමන විවිධ අම්ලාගේ දරුවෝ වුණාට විවිධ රුචිකම් තිබුණාට මානසිකත්වයකින් සමානයි. ඒක නිසා මේ බුද්ධ ආගම ආගම කවදාකවත් බෞද්ධයර සීමා වෙච්ච ආගමක් නෙවෙයි. ලෝකෙ තියෙන එකම එක විශ්වගත ආගම බුද්ධ ආගම පමණයි. බුද්ධ ආගම කිසිම දවසක ලෝකයේ දේශයකට සීමා වෙලා නැහැ. භූගෝලයන්ව මේ ප්‍රදේශයට කියලා සීමා කරන්න බෑ. ඒ වගේම අසවල් සංස්කෘතියට විතරයි කියලා සීමා කරන්න බෑ. ඒ වගේම අසවල් කට්ටියගේ බුද්ධියට සීන වෙලා තියෙනවා කියලා සීමා කරන්නත් බෑ. ඒ ඒ මොකද හේතුව හැම වෙලාවෙදීම සරුවත්යන් වහන්සේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරවන අතර අනිත් සෑම සීල දෙනා කෙරෙහිම අර හිතසුව සලසන ගැතියින් බලන ඇහැ වහන්න දිරන. සංකප්ප කියන්නේ කියනවා කියන්න තියෙන අපි අපගේ ප්‍රඥාව වැඩ ගැනීම පිණිස විපස්සනා භාවනා කරනකොට ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙනකොට කරුණා පැත්ත ඇහැ පොට්ට වෙන්න දෙන්නවා. මේ දෙකම නැති වුණොත් අපිට ගැඹුර දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා දාර්ශනික පැත්තෙන් අපි ඉතාමත් සූක්ෂම කොටස් ආධාරමින් බණ භාවනා කරාට මේ අනිත්‍යනාගේ විචර්චකම් වලට කරු කරන්නේ නැත්නම් අනිත්‍යනාගේ අවශ්‍යතාවය නැත්නම් ඇඟෙන්නේ නැත්නම් කවදාකවත් ගමනක් ඒක නිසා මේ මේ පාඩේ සඳහන් වෙන විදිහට සබ්බස්මචාරීන උච්චාවචානං කිංකරණීයාන තත්ත දක්කෝ හෝති අනලසෝ තත්ත්වෝපායම් විමංසාය සමන්නාගතෝ කියන වචනේ සම්නිකරණ කියනවනම් <coughs> බාලදක්ෂ ව්‍යාපාරේ බේදී පවසානිවර කියපු කතාව තමයි. බාලදක්ෂේ බාලදක්ෂිකාවක් වීම අද ශිෂ්ට සමාජවල හැම තැනම සිදුවෙන දෙයක්. මේ වැඩ පිළිවෙල සර්වඥාන්සේ පටන් ගත්තේ බොහෝම කල්ලාතියි. මේ සමාජය තමයි අද ඔය විශ්ව සමාජ වශයෙන් පවතින්නේ. භාවනා මධ්‍යස්ථාන වශයෙන් පවතින්නේ. නමුත් වඩා ජනප්‍රිය ක්‍රමය තමයි ඔය අරගක්ෂ ව්‍යාපාරය. ඒ දක්කෝ හෝති අනලසෝ තත්වෝපායන්ගේ මානසික කියන විදිහට ඕනම කටයුත්තක දක්ෂ වෙන්න මම මේ ගෑනු කෙනෙක් මට මේ පිරිමි වැඩ කරන්න බෑ මම පිරිමි කෙනෙක් මට මේ ගෑනු වැඩ කරන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ ගුරු හාමුදුරන්ගේ වැඩ මට අපිට ඕනේ නැහැ කියලා පැත්තකට දාන්න බෑ. මේ මේ භාවනා කරන ශිෂ්‍යයන්ගේ වැඩ කියලා බුදුහාමුදුරන් පැත්තක වෙලා. සියල්ල අතරම පුදුමාකාර සාමග්‍රියක් එක්කෝ. ආවට පස්සේ එතෙන්ට කියන්නේ අපි සංඝ සමාජය කියලා කියන්නේ ඕකට තමයි. ඒ ආවට පස්සේ දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. අද ලොකු ස්වාමීන් වහන්සේ විවස්ථාව සම්පාදනය කරනකොට සඳහන් කළා තියෙනවා මධ්‍යස්ථානයේ ඉන්නවනම් ශිෂ්‍ය ගුරු පිරිස අතර කිසිම කුලමල ભેදයක් උසස් පහක්කමක් මොනවත් නැතුව ඔක්කොම සමමට්ටමේ සලකන්න ඕනේ. ඉතින් මේකට හොඳ නිදර්ශනයක් ආදර්ශයක් වෙන්නනවා නම් සර්වඥාන්ත මේක ගැන මේක සර්වඥාන්තේ කල්පනා කරපුවා නෙමෙයි මේ ධර්ම න්‍යාය මේ තුන්වන්සේ විතරයි මේක ඇත්තටම ධර්මයක් විදිහට ලෝකෙට දේශනා කරේ. තුන්වන්සේ සඳහන් කරලා තියෙනවා මේ පිළිසක් දැන් භාවනා කරනකොට ඉතින් එක්කෙනෙක් දෙන්නේ ධ්‍යානලාභී වෙනවා. තව කෙනෙක් මාර්ගඵලලාභී වෙනවා. ලාභී වුණාට පස්සේ ඒ ධ්‍යාන ලැබුණ කෙනා ඒ මාර්ගඵල ලැබුවේ කෙනා ඒ ගුණේ වසාගෙන ඉඳ ජීවත් වෙන්න බැරි නම් එයා මේ සමාජයට කරන්නේ මොකද්ද අවුලක්. එයා එහෙම නැතුව ධ්‍යානයක් මාර්ගඵලයක් නැතුව මට ධ්‍යානයක් තියෙනවා මට මාර්ගඵලයක් තියෙනවා කියලා රත්තුන්ගෙන් වැඩි සැලකිල්ලක් ලබන තරමට ගියොත් භයානක අකුසලයක් සිදු වෙනවා. ඒ මොකද පාරාජිකා වෙන්න පවා ඒ කියන්නේ මානකමක් තියෙන මානකම නැති වෙන්න පවා හේතු වෙනවා කියන්නේ. මේක බැලු බැලමට තේින්න තියෙන්නේ මේ ගුණයක් කියන කෙනාටවත් ගුණ ප්‍රකාශ කරන්න දෙන්නේ නැති කතාවක් වගේ. සර්වඥාතේ මතක් කරන්නේ. මේක සාමූහික ගමනක ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ ලැබපු කෙනාගේ ගුණේ රැඳෙන්නේ එතුමා හෝ එතුමිය ඒක ප්‍රකාශ නොකර සිටි. ඒකට රත්තු හලකන්නේ ඔක්කොටම සරමත් කරනවා. කිසි කෙනෙක් නෑ ඔදෝසන්ට යන්නේ අන්ධකාර පාන්ට යන්නේ කියා පාන්ට යන්නේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න ඒක කියලා නිහතමානී. එතකොට අනිත් ඔක්කොටම සමසලකිල්ලක් ඒ කායක කාරක ආදී ශලේ. ඉතින් මේක විස්තර කරන්න පටන් ගන්නකොට බොහෝම සිහින් බොහොම ගැඹුරක් තියෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් කිසිම වෙලාවක මම මේ මට්ටමේ ඉන්නේ මට ඒ නිසා මේ වැඩේ මට ගැලපෙන්නේ මට ඕනේ නෑ ඌ එහෙම වෙච්චාවයි කියලා මම ගන්න බෑ. මේක මේ මේ ශාසනයක නැත්නම් භාවනා මධ්‍යස්ථානයක නැත්නම් විපස්සනා කරන පිළිසක් අතරේ ධර්ම කොටාශය ගැඹුරක් වශයෙන් සාකච්ඡා කරාට එදිනදා ජීවිතයේදී අපි මේක දකින්නේ මෛත්‍රිය වශයෙන්. මේ බුද්ධ ශාසනය විතරක් නෙවෙයි මෛත්‍රිය හැම ආගමකම තියෙනවා. බුද්ධ ශාසනය බොහෝ ශ්‍රේෂ්ඨ මට්ටමකට තියෙනවා. මේ මෛත්‍රියදී අපි කරන්නේ අනුන්ගේ හිතසුව සැලසීම. අනුන්ගේ හිතසුව සැලසීම තුළින් තමයි අපිට හිතසුව සැලසීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ මෛත්‍රිය දන්නේ නැත්නම් මේ භාවනා ජීවිතයක් කරගෙන යන්න තමයි. ඉතින් ඒක අපිට කැපෙනවා භාවනා කරන යනකොට අන්දාලියෙක් සැලේට හැසිරෙනා වගේ යන්නේ යන තැන ගැටේ. හැමදේම බාධාවට කියනවා. එහෙම නොවීම පිණිස නම් අපි හැම වෙලාවෙදීම තමයි ඉදිරියට එන බාධාවේදී මට කළ හැක්ක මොකද්ද කියන තත්ත්වෝපායන් විමර්ශක කියන විදිහට එතන උපාය කෞශල්‍ය පාවිච්චි කරනවා. මේ ළඟදී මේ ඉන්දියාවේ දැනට කාල වශයෙන් ඔය ගෝයන්ක ජීතුමාගේ භාවනා ක්‍රමයේ හේතුවල් වල කරගෙන යනවා. පිළිකවල ගොඩාක් ඉන්නේ බෞද්ධයෝමත් නෙවෙයි අබෞද්ධයෝ කියන නමුත් ඔක්කොට විපස්සනා උගන්වනවා. ඒ විපස්සනා උගන්වුවාට පස්සේ ඒත්තෝ ඉරගෙදිමින් ගියත් හරි සතුට වෙනවලු අපි මේ ආපු ගමන නිසා කවදාකවත් නැති වෙච්ච වටිනා ධර්ම කොටසක් ලැබුණා. ඒකත් ඒකේ කරපු මේ සමාජ ගවේෂණයක ඒක හිරකාරයෙක් කියලා කියනවා මට කියන්න තියෙන මෙච්චරයි මම භාවනා කරන විදිහ ප්‍රතිවලය යම්ම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක සාමූහික වශයෙන් වැටහෙනවා නම් ඒ ප්‍රශ්නේ නම් තේරෙතෙක් මානක උත්තර නැහැ කියලා ඒකට මම වග කියන්න ඕනේ. ඒක මගේ ප්‍රශ්නයක්. මම තමයි ඒකට උත්තර දෙන්න ඕනේ. ඒ තරමටම මේ පුද්ගලයා සමාජයේ බාහිරදූරත්වයේ වගකීම තමයි කරකරන් කියනවා යම්ම ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒකට වග කියන්න ඕනේ මමයි. කරාරින්න කිසිසේත්ම අපිට ඉඩක් නැහැ. ඉතින් ඒක ඉන්නේ මේ මට්ටමටම මේ මට්ටමට ශ්‍රේෂ්ඨ විදිහට ඒක තියෙන විපස්සනාවේදී තමයි. ඒ නිසා සර්වචනාංශික ධර්මයේ පුදුමාකාර තැනක් තියලා කියනවා මේ මෛත්‍රියනේ. ඉතින් අර විපස්සනා කරනකොට අද දවල්ුත් ප්‍රශ්න සාකච්ඡාවේදී මතක් වුණා මේ සමද ධ්‍යාන වගේ දේවල් ලැබුවාම බය වෙන වෙලාවල් හිතනවා ඒව ලැබියේ නෑ ඒව ඕනේ නෑ ඒව ලැබුණත් බහ තබන්න කියලා සමහරු ඒක පිළිබඳව නැස්තාත් ඇඳීමක් කරනවා කියනවා. ඉතින් මේ සුද්ධ විපස්සනාව කියන්නේ කොහොමද වැඩි හයියෙන් හිතන්න කියලා. එහෙම කිසිම දෙයක් මේ ශාසනය ඇත්තේ ඕනම සමාජයක සමිතේ පිළිබඳ විශේෂත්වයක් ඉන්නත් ඕනේ විපස්සනා පිළිබඳ විශේෂත්වයක් ඉන්නත් ඕනේ. ඒක මම පුංචි කරලා කියනවා නම් මෛත්‍රිය පිළිබඳ හැඟීමේ ප්‍රශ්න විසඳන්නත් ඉන්නත් ඕනේ. සතියෙන් ප්‍රශ්න විසඳන්න ඉඳපෝ. ඕනම චිත්තක්ෂණයක මතුවෙන ප්‍රශ්නයකදී ප්‍රශ්නෙට යට නොවි ඔළුව උස්සන්න තියෙන ක්‍රම දෙකයි එකක් මෛත්‍රී අනික සතිය. මෛත්‍රීදී බුදුහාමුදුර අපිට දේශනා කළ තියෙන සුභ පරමාහම් වික්‍රේ මෙත්තා චේතෝ විමුක්ති කියලා ඕනම වෙච්ච සිද්ධියක තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න. සුභය දකින්න. අඳුරු වලාවක තියෙන රිදි රේඛාව දකින්න කරගන්න. ඒකකොට හැම දෙන දෙයකින්ම ඒකද හොඳ පැත්ත දකින්න. සතියෙන් කරන්න කියනවා එන දෙයට ප්‍රතික්‍රියා නොකර එන දෙයට මුහුණ දෙන්න කියලා. ඔන්න ඔය කාරණා දෙක තමයි ජීවිතේට සමබර වෙන්න ඕනේ. එකක් මහා කරුණාව ගැන එකක් මහා ප්‍රඥාව ගැන. ඉතින් භාවනා ජීවිතේ හෝ සම්පත්මචාරීකමේ හෝ සත්පුරුෂකමේ නැත්නම් කල්යාණ මිත්‍රකම මේ ජීවනට යන්න යන්න යන්න යන්න මේ දෙක පිළිබඳව පදම තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ මනුස්සයාව ඉතුරු වෙන්නේ මනුස්සකම විතරයි. උනාට ඉති පුරුෂ ගතිත් නැතිලා යනවා. ජාතික හැඟීමක් නැතිලා යනවා. ආගම් භාගයේ ભેදයක් නැතිවා. නිකාය ભેදයක් නැතිවෙනවා. සියරම කට්ටි කණ්ඩායම් දෙකෙන් ගැටි නැතිලා මනුස්සකම ඉතුරු වෙන පටන් අරගත්තට පස්සේ ඒක මහා විශ්වගත මනසක් වාටපත් වෙනවා. ඒ නිසා කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියන එක නිතරම විමසින්න ඕන කියන කෝනේ අනුන්ගේ සිද සිද්ධිය බලන ගැතියි. මේකෙන් දඩ බාරු කරගන්න යන්න එපා. දඩ බාරු කරගන්න යන්න එක නෙමෙයි කියන්නේ අපිට මේ වත මේ යුතුයකම ඉෂ්ට නොකර නිවන් දකින්න බෑ. අපේ සරුවචන් වහන්සේ මේ සාරා සංකේත කල්පලක්ෂයක් කියලා අපි හිංගලෙන් කියනවා. එච්චර දෝ කාලයක් පාරමිතා පිරුවා. පාරමිතා පුරලා තමයි මේ බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ උන්වහන්සේ මුළු අවුරුදු 45ම අත්තත් කිරියා ඥාතත් කිරියා ලෝකත් කිරියා කියලා ක්‍රියා තුනකට තමයි වෙන් කරලා තියෙන්නේ. උන්වහන්සේ හැම වෙලාවෙදීම තමන්ගේ විවේකයේ පිණිස මේ මන භාවනා යෙදීමේ ඒ ලබාගත් බුද්ධ රාජ්‍යයේ ඒ මහා කර්මඵල සමාපත්තියට සමවැදිලා විවේක බුද්ධියෙන් මේ අත්තත් කිරියාව සිදු කරා. ඊගාට ඥාතත් කිරියාව කියලා උන්වහන්සේ ඥාතින් අතරට ගිහිල්ලා මේ සුද්ධ රජු ළඟට ගිහිල්ලා නිවන් දකින්නකම් උදව් කරා. දශෝක රහවට නිකන් ඉන්න දෙන්නේ. සාහුල පුංචි කුමාරයන්ගේ දෙට්ටලා ඉන්න දෙන්නේ. නන්ද කුමාරයන්ගේ ඉන්න දෙන්නේ. ඔක්කොම ගෙනලා බුද්ධ රාජ්‍යය අභිෂේක කරා. ඊට පස්සේ උන්වහන්සේ ලෝකත් කිරියාව යෙදුණා. එක පැය දෙකයි ඉඳාගන්නේ මුළු දවස පුරාම ඉදී පාන්ද නැගිටලා බලනවා කාටද මම පිට වෙන්නේ කියලා ඒ තරම් කටයුතු කරා. ඒ මොකදද? උන්වහන්සේට එක හිතින් කරන්න ඕන කමක් නෙවෙයි ලෝකෙට ආදර්ශයක් කරගන්න. අනිත් එකකුත් තියෙනවා ඒ වගේ හිත අවදි වුණාට පස්සේ කුසීතකමක් එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇඟේ ගහ ගන්න නැතුව වැඩ කරන්න හැටි ගන්න. එතෙත්ල යන කන්නම් ඔය අපේ හිතේ ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් කියන තාකල් අපි කරන සෑම දෙයකම මේ මම ආයේ උත්තරන ගතියක් මට ලාභ හොයන ගතියක් එහෙ නැත්නම් තමන්ගේ මල්ල පුරව ගන්න තමයි වැඩි කරන්නේ. ආදී කරන පුරු කාගේ ප්‍රවතිල්ල වගේ කරන්නේම තමන්ගේ මදිත මදිත්ව කල්ප ගන්න තමයි. ඒකයි ඔක්කොම කෙලෙසිච්ච වැඩ. නිවන් දකින්න දකින්න නැත්නම් මේ අන භාවනා මාර්ගයේදී යනකොට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා කිසිසේත්ම තමන්ගේ මල මඩිකලේ ගත කරගන්න නැතුව ධර්මයක් ශලකලා වැඩ කරන්න පුළුවන් ගැතිය ඒකකින් පාරමිතා කුසල සම්භාගල තමයි සත්‍යය. ඒකට සරුවත්යන් වහන්සේ ජීවිතයේ ආදර්ශය එදා හිටු මහරහතන් වහන්සේලා සිළු දෙනාම පෙන්වලා කියනවා. තමන් වහන්සේලාගේ කටයුතු වලට පස්සේ උනත් කිසිසේත්ම ප්‍රමාණිකින් තොරව ප්‍රමාණාතික්‍රාන්තව අනුන්ට උදව් කරනවා. එහෙම නොතිබුණා නම් කවදාකවත් මේ සාසනය අපි දක්වා ඉන්නේ ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ දැන් අපි මේ කරගෙන යන්නේ ඒ දින අරගෙන ආපු වටිනා මේ ඉරහැරට ඒ දිවි ගමනක් තමයි. ඒක කරනකොට හැම වෙලාවෙදීම ඒ කල යුතු නොකල යුතු කාරණා දැනගන්න ඕනේ. ඒක නිසා පැවිදි වෙනවයි කියලා කියන්නේ විද්‍යාවතල්ලා ගිහලා අපිට අතක් කියන්නේ නෙමෙයි. එහෙනම් භාවනාවකට ආවයි කියලා කියන්නේ සියල්ල බහා තබල අතපිටත් කියන්නේ මේක නෙවෙයි. මුදුකෝම වෙනසක් වැඩි විමසන මොන පහළ වෙන්න පරිසරයක් තියෙනවා පහළ කරලා ඒ තමන්ගේ මඩිසලේ කර කරගන්න නැත්නම් තමන්ගේ වාසියට හලකන්නේ නැතුව බුදු අනුන්ගේ ශක්තිය කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ ඒක බුදුම විදිහට ඒ තමන්ගේ භාවනා ජීවිතයට උදව්පකාර වෙනවා. කන්දක් නැගෙන මිනිස්සේ දෙන්නේ එකතුලා කන්ද යනකොට අතන මගේ හිතලු මේ නාසි මිනිස්සේ හන්ද නගින්න ඕනේ යන්න බැරි. ඉතින් මේ එක මිනිස්සේ කිවලු දෙන්න යාළුව යනකොට මේ මිනිස්සේ ආයෙත් පිටකා යනවා හතියලනවා. ඒකෙත් මිනිස්සේ කිවලු මම මෙයා කරේ කියලා. අනේ මිනිස්සුලු මේ ඌව කරවුවොත් මේ කන්ද නගින්න හම් වෙන ඔබට කලයන් එතකොට වැඩේ පමා වෙනවා මම යනවා ඉස්සරලා කියලා. ඉතින් හරි කියලාත් නැති මනුස්සය ඉක්මනට ඉක්මනට ගියාලු අර මනුස්සය කියන අර හති හෙලෙලා ආදී දම දම එන සීතල කන්දේ උඩට නගිනකොට දවසක් විතර යනකම් අර ඉස්සල ගිය මනුස්සය මැරිලා වැටලා හිටපු පාරේ එනකොට මේ කන්දේ එක දිගට සීරෝට යනකොට ඇඟ හැරෙක හැට ගහන්නේ එන්නේ එන්නේ ඔක්සිජන් අඩු වෙනවා සීතල වැඩි වෙනවා අවශ්‍ය ව්‍යායාම නැති වුණොත් එහෙම හැට ගහන්න වෙනවා. අර නාටමනස කරේ කියන්නේ ඉන්නේ විහිදාගෙන යනකොට යනකොට දැක්කලු ඕන්න ඉක්මන් කරලා ගියාට පස්සේ වෙන්නේ. ඒ වගේ තමයි මේ වැඩ කරනකොට පිරිසක් එක්ක යන බහිම කරදරයි. මොකද එකේ මේ චරිතුරු ගන්නවා එක්කෙනෙකුට කොන්දේ අමාරු, ආයෙත් මේ අමාරු, ඒ අමාරු දෙනවා හිතන අයියෝ මෙතෙන් තාවත් මේ ඔක්කොම දෙද මල වාට කියලා හිතන නම් අපි හිතා ගන්න ඕනේ පාර්මිතා පුරා ගන්න තියෙන අවස්ථාවක්. ඒ සෑම තැනකදීම දක්ෂෝ අනලසෝ සත්‍යෝපායන් වීමශ. ඒ දක්ෂ භාවය ඇති කරගන්න ඕනේ. අනලස්ස ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා ඒ යෝගාවතර හැකි. නැත්නම් ශබ්‍රක්‍මචාරී මහසලා කෙරේ ප්‍රිය ඇහින් උපාය විමසුම් නුවණ කරන්නේ. ඒවල අලංකාතුන් අලං සංවිධාතය. හැම දෙයක්ම කිරීමේ හැකියාව තියාගන්න ඕනේ. හැම දෙයක්ම සංවිධානය කිරීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් වැඩ කරගෙන යනකොට සම්පූර්ණ බාහදක්ෂයක් හැදෙන්න ඕනේ. බාහදක්ෂතාවක් හැදෙන්න ඕනේ. ඒ මොන්නම හැකියාවක්වත් අඩු වෙන්න බෑ. මොන්නම වෙනසු සිල්ලක්ක සිල්ලක්වත් බහපියන්න බෑ. ඒ මට බුදුන් උගන්වපු ස්වාමීන් වහන්සේ එළියෙම මම පස්සේ සිංහල පරිවර්තනය කරා. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා සමහරු කියනවලු මේක සංඝයාගේ වැඩ නෙවෙයි කියලා. මේ සංඝයාට ඕනේ නැහැ කියලා. උන්වහන්සේ කියනවා අපේ බුදු බුදුහාමුදුරුවෝ කවුද කියලා අඳුරන්නේ නැති කෙනෙක් කියලා. අපි මේ වෙන්න හදන්නේ රහත් වෙන එක. රහත් වෙනවා කියලා කියන්නේ සුදුස්ස වෙන එකයි. සියලු කර්මාන්තයේ දක්ෂ වෙන්න ඕනේ සියලු පූජාවන් සුදුසු වෙන්න ඕනේ. මගේ බුදුහාමුදුරුව තමයි මේ මුළු ලෝකේ හැකි සෑම මනුස්සයෙක් ආත්ම දිනු කරලා සියල්ලට සුදුසු. මේ මනෝමාංශයේ ගෝලයක් නම් මම හැම සුදුසුකම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක නිසා විශ්වකට කරන්න බැරි දෙයක් නෙවෙයි. එවැනි ගමනක් අපි යන නිසා අවදාකත් එකකට කරකන්නේ ජීවිතය අතහැරියට පස්සේ අපි වෙනකට සිහි පහසෙයි අපේ තියෙන මේ කාර්යික දක්ෂකම් නිකම්ම නිකම් මේ දිය වෙලා යයි කියලා. එන්නේ එන්නේ එන්නේ වැඩි වීමක් වෙනවා. ඒක නිසා අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා ඉගෙත් සම්පන්නන් වැඩ දැනගන්න ඕන, ශූරු මහණ ශූරු කපන්න දැනගන්න ඕන, මේ කුජියක තියෙන වැඩ කටයුතු දැනගන්න ඕන, ගුරුවරුන්ට කලකට හැටි දැනගන්න ඕන, ආලන්දෝක සත්කාරයක් අපම කරන්න දැනගන්න ඕනේ. තේරම වත් පිළිවෙත් ටික දරගන්න. දරගන්න නැතුව නිකම්ම නිකම් කොණ්ඩේ පැහුනට බුදුචාන්වන් සදාහන් කරලා කියනවා හේමනසට මෝගජින්න කියලා කියන්නේ. නතේන තේරෝ හෝති යනස පරිකාශිරෝ. දැන් කොණ්ඩේ පැහිච්ච පමණට තේරුම් ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. පරිපක්කෝ වයෝ තත් මෝගජින්නෝති විච්ඡති. නිකම්ම නිකම් බත් කතා වත්තර වෙලා ඉන්න භාවනා කරනවා කියන කරාවිට ගියාට ඉන්දර කියන්නේ පැදුරට නාගවෙච්ච නාසයයි කියලා විතරයි කියන්නේ. සෑම වෙලාවකම උපයන්න. බුදු ගාමින් වහන්සේ කියලා තියෙන්නේ දැන් මම පැවිදිනේ 98 88 උපසම්පදාව 90 දැන් මේ 2009 වෙනකොට මම දැන් අවුරුදු 20ක් වේගෙන යනවා. එතන මහා දතුනාස් කෙනෙක් වෙන්න අද්දර තමයි ඉන්නේ. ඉතින් මේක තමයි අපේ තියෙන කඩේක ඊට පස්සේ ඉතින් ඔක්කොම සාධන අයිතිවාසිකම් තියෙන මහා දතුනාස් කරනවා. මොකද ප්‍රතිපාන්ති කියන්නේ කවදාකවත් වයසට යට මහා දතුනාස් කෙනෙක් වෙන්න උපයන්නේ. ඒ සෑම ගුණයක්ම කරන්නේ. ඒ ගුණ විතරක් නෙවෙයි ලෞකික ලෝකේ යම් ශාස්ත්‍ර ශිල්පයක් තියෙනවා. ඒ සියරම දැනගා ගන්න ඕනේ මොකටවත් මේ ආර්ථික ලාභ ලබන්න, මේ දේශපාලන ලාභ ලබන්න, මේ සමාජික ලාභ ලබන්න, මේ ශාසනයට මේ සියරම අවශ්‍යයි. ඒක නිසා මේ බුද්ධ සාධනයේ මේ භාවනා වැඩ කටයුතු කරනකොට කිසි කෙනෙකුට තමන්ගේ කුසලතා දක්ෂතා අඩු වීමක් වෙන්නේ. දක්ෂෝ අනලසෝ සත්‍යෝපායන ජීවශක්තිය. නියම බාලදක්ෂෙක් වෙනවා. නියම ශාස්ත්‍ර සිංහෙක් වෙන්න වෙනවා. එහෙම කරුවොත් මිස මේ ගමන යන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ සියලු වැඩ බහා තබලා අක්කුඩක්ක් තියාගෙන මේ පරියන්කේ ගහගෙන ඉන්නේ තමයි භාවනාව කියන්නේ. මේ නාටකන සූත්‍රය ගැන අහලා තියෙනවා. ඒක කෙරුවොත් වැඩිපුර යන්න බෑ. අර නාට්‍ය කර්තියකට මිනිස්සයා ඩාඩි ළමදම හරි ඉහෙට ගියා. නෑ නෑ මට ඒක මොකක්වත් ඕනේ මම මේ කන්දරගින්නයි ආවේ කියලා ඉක්මනට ගියාට සමන වෙන්නේ. එන්න අපි ඉදිරියටපත් වෙන්නේ අපේ කර්මානුකූපව අපිට අවශ්‍ය කරන අභ්‍යාස ටික තමයි. මෙලක් ආවන ඒකත් අපි දිරවලා ගන්නවා. දැනුවත් චෝදනාව කරන ඒකත් ඉවස ගන්නවා. පිටිවිල වහුනවා නම් ඒකත් වැඩ දිරව ගන්නවා. අපිත් එක්ක ඉගෙන ලෙඩ වුණා නම් ඒක මගේ ලෙඩක් විදිහට කලකන්නේ. ආන්ියම කටයුතු කරන යන්න ගියොත් මේක මුදුම ලක්ෂණක් වෙන්න පටන් මේ සර්වඥාන්ත වැඩ ඉන කාලේ සංඝවංශ නමක් පැත්තට ගිහිල්ලා ඇවිල්ලා ඒකේ වතුර භාජනේ වතුර ටිකක් ඉතුරුලා තිබුණා. ඊට පස්සේ ගිය හාමුදුරුවෝ කිව්වා මේ වැඩේ හැකයි නේද හොඳ නැහැ. ඒ වතුර ටික දිගට දුන්නොත් මදුරු ගෝලනේ. භාජනේ අනිත් පැත්ත අරගෙන තියෙනවා කියලා. ඉතින් අර හාමුදුරුවෝ දැනගිදී මේක නිතර පාවිච්චි කරන භාජනේ නිසායි වතුර හා කරන් ගොන නිසා මම ඉතින් මේක තිබ්බා කියලා. අර හාමුදුරුවෝ සම්පූර්ණ ඉනිවැරි. අපිට කියලා තියෙන්නේ වතුර ඉවර කරලා භාජනේ ඉස්සලා තැන්. ඔන්න දෙන්න වාදනේ. ඔන්න දෙන්න වාද වෙනවා මේ දෙන්නම ලොක්කෝ. ඉතින් අපි ගෝලෝ කවුරුද අරහම්ද බලන්න කිසිම ධර්මයක් නැතුව මට ඒක චෝදනා කරනවා මට කිසි කිරුවේ නැහැ කියලා. අනිත් අහමුදෝ කියනවා. මම මහා ලොකෝට විනය කතා කරන බලන්න අපිට විශ් කරන්න කියතුව අපිට විශ් කරේ නැහැ. දෙකට දෙදලා සම්පූර්ණ පන්සල දෙකට ගත්තා. අරගොල්ල දිගටම මේ අහම්තුරුන් බයිනවා. මෙච්චර මේ බුදුහාමුදුරු ඉන්න කාලේ මේ සාසනේ ඉතිරිගෙන කාලේ බලන්න මේ කරුණික නීති රකින්නේ. අතු ටිකක් කියති වාදිනේ කියලා තිබ්බනේ. අනිත් කාම්බේ කෝවේ පුංචි දෙයකට සංඥා කැදෙන්න ඕනේ. ඒක සංකම්පසාන බුදුහාමුදුරුවෝ කිව්ව කතා කරලා විවසපල්ලා ආරම්භ කරන්න කියලා. හ්ම් කිසි කෙනෙක් කන්නේ. ඕන ඕන කුකුල් දෙකක් ආවයි කියලා බුදුරජාණන්සේ සම්පතයි. ඒ යන ගමන යන්නේ දැන් බුදුරජාණන්සේ සංයම කරේ කියලා භාවනා කරන්න කියලා මොකද මේ පිළිසකේ සංඝ සම්බන්ධය නැති කරලා. දැන් අතරමඟ ගෝසිංග වණේ හිටියා අනුදෝහාරතන වාංශයට රහත් වෙලා නැහැ. තව දෙනමක් එක්ක. උන්වහන්සේලා තුන්දෙනා මේක සම්පූර්ණ අනිත් පැත්තට උන්වහන්සේ තුන්දෙනා කිරි වතුරයි වාගේ. ඒ කියේ උද්‍යානයක. බුදුජානනාථ ඇඳගොඩ යනකොට උද්‍යාන පාලකයා කිව්වා බුදුහාමුදුරනේ මෙහෙට එන්න එපා මෙතන තුන්නමක් බොහොම ලස්සනට බණ භාවනා කරනවා ඔබ වහන්සේව කරදරේ ඇතුළට එන්න දෙන්න බෑ කියලා. මේක අනුබුදු ස්වාමීනාට දැනනවා මේ උලන් පාලකයා කවුද වලක් කරනවා. ඒක බලනකොට බුදුහාමුදුරුවන් පාලකයට කියලා කියනවා එහෙම කියන්න එපා මේ අපේ පාස්තුන් වහන්සේ ඒක එන්න දෙන්නේ. සත්‍ය බුදුනාශය ඇවිල්ලා අහලා තියෙනවා මහණේ උඹලා ඉරි වතුරයිකේ කයෙන් ගෙන් වුණාට ඒක හිතින් වාසය කරනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා ස්වාමීන් වහන්සේ හිතනවා පුදුමාකාර විදිහට ඒකනකට කවදාකවත් කතා කරන්නේ. එහෙනම් අපි කෙන්දනාගේ අවශ්‍යතාවයෙන් ගන්න. අපි යම් විදිහකට වතුර භාගයක් ගන්න කඩන්නට දාලා දෙකට කරලාගෙන යන්න ඕනේ නම් එකනමක් විදිහට ගිහිල්ලා වතුර භාගයල පුරවලා කඩන්න දාලා අනිත් නම දිහා බලනකොට අනිත් නම දැනගන්නවා මේ ඉතුරු කස්කන්දට කර ගහන්න ඕන කරන්නේ කියලා ඒ නම ඇවිල්ලා කර දෙනවා ඒ වගේ බාන්දි දීලා කියනවා. අපි මාසෙක දවස් දෙකක් මුළු රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා පවත්වනවා. අපි එකිනෙකා කෙරේ ප්‍රියාවෙන් බලන ජීවත් වෙන පිළිවෙත් ඒ වගේ කියලා සංයතනාවේ සාධුකාර දීලා තමයි පාරමිතාවන්නේ. මේ නිදර්ශන දෙකම ඉදත් පිළිවෙල. මේ පුණ්‍යශ දෙයක් අල්ලගෙන එකිනෙක වාද කරගන්න. ඒ වෙනුවට අනිත් පැත්තකට යනකොට මේ ස්වාමීන් වහන්සේලා සර්වඥාන්ගේ සාධුකාර අහන විදිහට එකිනෙකා කෙරේ ප්‍රියයෙන් ගත කරනවා. සර්වඥාන්ගේ ഘോഷණවන්නේ හිතේ ස්වාමීන් වහන්සේලා තුනමත බොහෝම අගය කිරීමක් කරනවා. මේ සමගිය නැත්තම් ගන්න බැහැ. ඒ නිසා මේ පුංචි කරුණ මේ භාවනා ජීවිතයට අදාළ කරන සාමාන්‍ය අපි කියන්නේ සාමාන්‍ය බුද්ධිය. භාවාදීලා අපිට මහාන් තත්ත්වකමෙන් කවදාකවත් නෙවෙයි. නිසා ඉච්ඡන සෑම කෙනෙකුගේ සෑම දෙවියක් සෑම දුකක්ම සෑම වැරද්දක් මගේ දුකක් මගේ දෙවියක් කියන සලකන කටයුතු කරන කර්මත විශාල පුළුල් මානසික ඇති කරගන්නවා. තමයි මොකක් කලියුතු. කරුණාවසේට මේ පහරාද සුරේන්ද්‍රයා හම් වෙලා ඒ පහරාද සුරේන්ද්‍රයා කියලා කියන්නේ මහමෝග අධිපති නාගින්ගේ රජුගේ එයා කතා කරලා කියනවා මේකේ ස්වාමීන් වහන්සේ අයියෙක් ගිලින තරම් ලොකු මාළුවෙක් ආල්මැක් වගේ පොඩි උණුත් තියෙනවා මේ තේරම වූ මහා සාගරයට මම තමයි අධිපති කියලා. ලබුවතනදී සඳහන් කරනවා මේ බුද්ධ ශාසනයේට යුවනක් කුක්ලයන්ගේ ප්‍රයෝජනයක් වෙනවා. මහා ශාලකලෝලින් ඇත්තක් වෙනවා. උගත්කත්වයක් වෙනවා. ලක්ෂණයක් වෙනවා. කතාවක් ඔක්කොම මේක කාටවත් සමානයි. මනුෂ්‍යකම අති සමානයි. අනිත් ඒ ඒ දේ අපිට මේ පොතේ සටහන් කරලා තිබුණාට අද බොහෝම දුර්වලයි. අද හරියට දුර්වලයි. අද මේ බුද්ධහම කියලා කියන්නේ නිකාය කැඩිච්ච තරම්. හැම දෙයකින්ම කුටි කඩන යන තරම්. මේ විපස්සනා කරන්නේ කිසිලා. මේ ආස්වාද ප්‍රසආදට හේතුව දාගෙන බලනින්නකොට මුලින් මුලින් ආස්වාදයේ ප්‍රසආදයේ කින වෙනස්කම් දැක්කට අන්තිමට ආස්වාදයේ සමානයි ප්‍රසආදයේ කින කරන්න වැඩෙනවා. එතකොට මත වෙන්නේ මොකද්ද? මේ ආශ්‍රව ප්‍රසවාසයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගුණ. මේ පඨවි ගුණේ වතුන කියන කඩගතිය. එන්නත වැඩි දෙන ගතිය හෝ පිළි කරන ගතිය ආපෝ ගුණේ වතුන කියලා හිතන්න. ඒ නැත්නම් තේජෝ ගුණේ වතුන කියලා හොඳට ඒක අස්පන අපිට මතුවලා එනකොට බලන්න ඒ තේජෝ ගුණේ ඥාන ගතියක් හරි දෙකින් ගතියක් හරි කියන්නේ ඒ තේජෝ ගුණය මගේ කියලා ගන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ තේජෝ ගුණයේ සුභ අසුභ දෙක තියෙනවා බලන්න. සාධාරණ සාධාරණ තියෙනවා බලන්න. මොකක්ද? ඒ තරමටම අර ආශාද ප්‍රසආස වශයෙන් වෙන් කරලා මම මාගේ කියලාත් දේ හොඳට බලන බලන යනකොට ඒ අතර තියෙන පොදු ලක්ෂණ මතුනාට පස්සේ මේ තේජෝගතිය අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා ලෝකෙ තිබිච්ච දෙයක්. අපි ආවයි කියලා වෙනස් වෙන නිසා අපි මැරලා ගියට පස්සේ ඕක ඕක. ඒ නිසා ඒකට කියනවා ධාරේ කීති ධම්මෝ කියලා. එන්නේ ඒකේ ගුණය දරනයි කියලා. ඒක මයි ළඟ තිබ්බත් ඒකේ තමයි, අල්ලපු දෙයක් තිබුණත් ඒකේ තමයි, මිෂන් සීත කාටත් ඒකේ තමයි, උෂ්ණ කාටත් ඒකේ තමයි. අන්න ඒ වගේ මේ සියලු දේවල් වල තියෙන සමලක්ෂණ දකින්නකොට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේක සම්පූර්ණ ධර්මතාවයක් විදිහට නැත්නම් භාව ලක්ෂණයක් විදිහට නැත්නම් ස්වභාවයක් විදිහට දකින්න. පටන් ගන්නකොට මේවා දැකලා නෙමෙයි පටන් ගන්න. පටන් ගන්නකොට ආශ්වාසය ප්‍රශ්වාස වශයෙන් මේ නම්වනම් දීගෙන පටන් ගන්නවා. කරගෙන කරගෙන යනකොට මේවා සියල්ලම අචිරවතී හරබූ ගංගානන් නදී ආදී කියන නදියන්. මහා මොහොතට එකතු වුණාට පස්සේ ඒ ගංගාවේ නම නැතිලා. මහා ජලයේ බවට පත් වෙනවා. අනිත් වගේ මේ හතර දිශාවෙන් ගන්න මේ සෑම හතර මහා ධාතුන් මට තියාගන්න පුළුවන්. දැන් ඥාන උදත්යක් පිළිමිලක්යක්. මගේ මුත්‍යර සිංහ වෙච්ච ගැටයක් මොකක්ද? අන්න එවැනි ගැඹුරක් පරමාර්ථ කරගෙන යන ගමනක් නිසා ආරම්භයේදී ඇති ආස්වාදේ ප්‍රසවාසයේ වෙන්කොල දැනගත්තට පස්සේ විපාකෝපේදී වෙන්කොල දැනගත්තට මේ ඔක්කොම ධර්මතාව කියන එක තේරුම් අරගන්න නම් මේ දෙයට ඉඳ තියාගෙන ගමන යන්න. දෙලක සම්මයන් සඳහන් කරලා තියෙනවා. ඒ ස්ථානවල ඉන්නකොට වෙනත් ආශ්‍රය කරනකොට සමහරු ඉන්නවා හරියට දැන දැන වැටෙනවා. ඒක අපිට හරි අමාරු ඉවසන්න. හරි අමාරු මේ මනසට අනුකම්පා කරන්න. හරි අමාරු මේ මනසට මෛත්‍රියක් අතුව. එන්නක මේ මනස මේ අපිට අපි වගේවා සාමාන්‍ය බුද්ධියක් නැතුව ළඟයි. මේ ලකුණාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වැනි කෙනාට සිය සැරයක් වෙනවා සමාව දෙන්නේ. සිය සැරයක් සමාව දුනත් 101 වෙනි සැරේට ඒක කරක්. එතකොට 101 වෙනි වතාවට සමාව දීමේදී මසුරු වෙන්න එකයි කියන්නේ. ඕනෝක දීලා ගන්න. ඒත් මේ මනස 102කටත් වැඩි කරන්න ඉඩ තියෙනවා 102කට සමාව දෙන්නේ කියලා දෙනවා යටින් කියලා දෙනවා භයානක රෝගත් සමහර විටක සංවිත වෙනවා ඒක පුළුවන් අම්මට පුළුවන් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් එහෙම නෙවෙයි මාතෘත්‍ය කියන්නේ මොන සර්වඥාගේ අමාමයන්ගේ බුදු දානන් වහන්සේ විදිහට සෑම ශීල කෙනෙක් මේක කරගත්තේ මේ චාරිත්‍රයකටවත් කවුරු නලවන්නවත් නැහැ. උන්වහන්සේ අන්තිමට තේරුම් ගත්තේ වැරදි කියලා කියන පුද්ගලයේ නෙවෙයි කෙලෙස්. ඒක මේ මිනිස්යාට දඬුවම් කියලා වැඩක් නැහැ කියලා. අත් හැම කෙනෙකුගේම කෙඳිරිල්ලක් අමාරුවක් දුර්ලභමක් මගේ දෙයක් විදිහට කලකන්න වැඩ කරන පටන් ගන්නපස්සේ කියන්න තියෙන මේක නිවන් නොදක්කට උන්වහන්සේ හෝ එතුමිය හෝ එතුමා සහදන්වන්සේ කෙනෙක් තමයි. ඒ අමාරු. මේක කරන්න අමාරුයි. මොකද හේතුව අපි හැදිලා තියෙන්නේ හොඳ නරකට දෙදිච්ච හිතක. හොඳට ඇලෙන්නයි නරකට ගැටෙන්නයි. නමුත් මේ රාග දෝෂමෝ දුරු කරනවායි කියන කාරණයට යන්න නම් විශේෂයෙන් යන පාරදී අනාත නොවි යන්න නම් මේව පිළිසඳ වාරේ දී කාලෙ තියෙනවා. නැත්තම් මේ භාවනාවට කලින් තිබුණ ඒ ආකල්ප නැවත කලකා බලන ගැටයක් ඇති කරගන්න. එහෙම නැතුව මනසින් ප්‍රතිපදාව හොයන්න අමාරුයි. එහෙම නැතුව සංඥා දෘෂ්ටි කියන එක පහල කරගන්න අමාරුයි. ඒ නිසයි අපි ඒ සීලය සමාදන් වෙනකොට ඒ විශාල වූ හෝවා කුඩා වූ හෝවා ඥාති පරිවර්තේ නෑ පරිපුර අතාරිනවා. කුඩා වූ හෝවා මහත් වූ ඒවා වස්තු පරිවර්තේ අතාරිනවා. ආන් ඒ විදිහට කරන්නේ නැතුව මේක දෙන්නයි. මේ සංකල්පයෙන් කෙරුවට ඉස්සරහට යනකොට ඉදිරිපත් වෙච්ච එකනා තමයි අම්මා කරගන්නේ. ඉදිරිපත් වෙච්ච එකනා තමයි සහෝදරය කරගන්නේ. ඉදිරිපත් වෙච්ච එකනා තමයි තමන්ගේ දෑදාය කරගන්නේ. ඒකෝට ඒ ගුරුනි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි යන්න දවසක අපේ ජීවිතේ පරම සත්‍ය කලියු උත්තරීම් කුච්චය අප්‍රමාදී කරගත්ත දවසක සතිය කරගත්ත දවසක සතිය අප්‍රමාදී වඩන සෑම කෙනෙකුම අපේ ධර්ම ඥාතින් බාටපත් වෙනවා. අපතුල ගමන් කරන රුධිරය අප්‍රමාදී බාටපත් වෙනවා. සතිය බාටපත් වෙනවා. එහෙම යත්තු කරකක් දාන්නේ ඉඳීම ආලින්දනය කර කර ඉන්න ඕන තමයි. ලෝකේ සූත්‍රකදී කොහේ හිටියත් ඒත් අන්න අතර ඒ යාලේ වැඩ කරන කරන්නේ. ඒකත් අපිට සර්වස්වයන් අතර සම්බන්ධ වෙනවා. උත්තරමෙන් අතර සම්බන්ධ කාලයේ ශී ප්‍රශ්නයක් වෙනවා ඒකේ ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒවා මේ දුක්ඛ ධර්මයේ. ඒ වෙනතෝ මේ මම අපාන දේවල් නෙවෙයි මේ සම්ශීලයට වැඩි සමතේ කරන කෙනා සමතේදී විපස්සනා කරන කෙනා මේක අත්දැක ගන්න පුළුවන්. මේ අවුරුදු 20 කට ඉස්සෙල්ලා හිතුවේ මේව මේ කාලේ දැන් කරන්න බෑ සාසනේ පණ නැහැ ඒ නිසා මේවා අදකින්න බෑ කියලා. නමුත් අද ඇත්තටම කියනවා නම් මේ පරිසර දූෂණයයි චිත්ත දූෂණයයි මිනිසෙන් අතර තියෙන මේ කිනකා කාගපා ගන්න හැදෙන මුරුක සංවර්ධාවක දෙමිච්ච වගේ ගත කරන ලෝකේ මේ කියන විදිහේ මේ අනුන්ගේ කටේ කොහේන ගතිය ඉතාමත්ම අවශ්‍ය කර දෙනවා. බුදුරජාණන් මේක කරන්න බෑ මොකද හේතුව මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කඩා වඩා ගන්න එහෙම නැත්නම් අසාධාරණයට බර අධර්ම ලෝකයක් කියලා ඇත්තටම කියනවනම් ඒකට තමයි මේක මොකක් මොකක්ද. ඒ වගේම තමයි මේ ක්‍රියාත්මක කරන්න බැලුවට පස්සේ මොනම කෙනෙක්වත් අප්‍රත්‍යන්ත වෙන්නේ නැහැ. සර්වඥයන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා නම් මෛත්‍රී කියන අනුගිහිතව කලකනවා නම් ඒ මනුස්සයාට දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි නොපෙනෙන බලවේගයක් හෝ අනතරයක් හිතුවක් හිතුවෝ අනතර වැඩක් කරන්න හිතුවොත් හරියට හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න ගත්ත උත්සාහයක් වගේ උත්සාහ කරන කෙනාව කැපිලා ඒ නිසා අපි කවුරක්වත් මෛත්‍රී භාවනා කරන කෙනෙක් වැඩ කරන කෙනෙක් කාටවත් වෛර කරන්න හොඳ නෑ. අනේ මේ මනුස්සයා මට මේ අහිමියක් කරනවා නේද? මම පිළිවෙත අහිතක් හිතනවා නේද කියලා හිතන්න ඕනේ. ධර්මයේ නේද හිතේ. ඒ වාදම තමයි කරුණාකරේ සඳහන් කරනවා. අපි මේ වගේ වැඩකට ආවට පස්සේ හරියට මිනිස්සු ඇවිල්ලා අපිට සීපසින් උපස්ථාන. පිට සංඝවංශ ගන්න මුතුන් වහන්සේලා සූර්ය පූජා කරනවා. සතින්ද පාත පූජා කරනවා, සීනාසන පූජා කරනවා, බෙහෙත් පිළිකර පූජා කරනවා. මේ රාජබය බවක්වත් ආදාන්වත් දෙනිදහස් වෙන බවක්වත් අධාර පාන්වත් නෙවෙයි. ඒ මොකද දුකලි කාර්යයක් ගන්න හිතලා හෝ එහෙම නැත්නම් පින් කරීමේ අදහසින් හෝ නැත්නම් ලෝභ දෝෂ මොහ පිළිගැනීමේ අදහසින් කරනවා. අපි ඒක කාලා අපි වළඳලා කියනකෝ වළඳලා ඒකෙනකාට විශ්වාස කරනවා. ඒකෙනකාට මේ වෛර අදහස ඇති කර ගන්නවා නම් බුදුදහම සඳහන් කරන රේල්පාරේ යකඩ කාපල් වගේ දෙයයි මේක දිවන්නේ. ඒක අධිකන්ද පොතේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ රත් දෙන රත් බින්දේ වළඳලා මේ ලෝභ දෝෂ මව වඩනවනම් එළින් උඩ තහලවලා යකඩ ගුලියක් බඩට දාන්නේ කොහොඳයි එතනම පුච්චකන් බිමට වැටුනත් ඒක ශපයි කියලා කියනවා. මොකද ඔය කාලා බිඳවන්න උනොත් එන කාන්තාරේ කෙලවරක් ඒ වගේ මේ අනුන්ගේ ජීවක් ඇඳගෙන මේක රාගයේ පිණිස කාමයේ පිණිස නැත්නම් ජීවිතයක් හොදමාන කරනට වැඩිය හොඳයි කියලා දිනවල ගිනි ගන්න ගිනි කඳකට මැදට දාන එක හොඳයි කියලා එතකොට ඒක එක හුදු එක ජීවිතයයි මේක ඉවරයි නමුත් මේ වැඩෙන් නම් දුක විඳවන්න වෙනවා මේ විදිහට සීපතේට විස්තර කරාට පස්සේ 69ක් ඒ වගේ දාන්න පටන් ගත්තා 69ක් මහානකම අත්හැරියා. එහට නම රහත් වුණා. ඊට පස්සේ බර ගාන සීවලින් පටන් ගත්තට පස්සේ උන්වහන්සේ මෛත්‍රී ආනිසංස දේශනා කළා. ඒකෙන්දි කියලා කියනවා අච්චරා සංඝාත මත්තම් විදෙස්සේ නිස්සාදීකෝ විමුක්තිය භාවේති සෝ අමෝඝං රත්ත බින්දම් බින්දම් කියලා. මානි එක දවසකට අනුගේ සීපසෙන් යැපෙන උඹලා එක දවසට එක අසුරිහණක් ගන්න චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනවා නම් අනුන්ගේ නිදේතාවට ණයනවා. ඒකෙදි කියලා කියනවා මේ මිනිස්යා මේක දවසකට එක චිත්තක්ෂණයක්. මේ මේ මට කීපයෙන් ශපේන මේ ඇත්තට. කීපයෙන් ආයතන මෛත්‍රී වේවා කියලා එක චිත්තක්ෂණයක්. මෛත්‍රී භාවනා කරනවා නම් ඒ ධ්‍යානකින් උච්චක කෙනෙක් නෙමෙයි ධ්‍යානලාභියෙක් වාගේ රක්තු දෙන රට දෙන්නේ. නැිනතු වලදරයි. ඒ තරමටම මේ පුරුදු කරන හිත, අනුන්ගේ හිතේ සලකන හිත, අනුන්ගේ සබකන තියෙන හිත කුංචි දෙයක් හිතන්න අරගන්න. යක්ෙක් නම් හිතනවා මෛත්‍රියක් ශක්ෂණයක් කරන එක කියලා අමාරු නෑ නේද කියලා. මොකද හැමදාම ඒක කරනවා නම් අනිවාර්යයෙන්ම චිත්තක්ෂණයක් ඉදුම නැම්මක් එනවා. ඒ වගේම තමයි මේ මෛත්‍රී භාවනා ගැන පොඩ්ඩක් මේලා මතක් කරනවා නම් මෛත්‍රී කාරණා තුනක් තියෙනවා. චේතනා මෛත්‍රී, නැත්නම් මෛත්‍රී චිත්ත මනෝකම්ම, මෛත්‍රී වචී කම්ම සහ මෛත්‍රී ආයතන. මේ මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී මනෝකරණයට හිත සකස් කරගන්නවා. අනුන්ගේ හිත සුව තන කලකන ගැටයට මෙලෙක් ගැටයට මුරුදු ගැටයට මිත්‍රත්වයට හිතපත් කරගන්න. ඒක කියන්නේ මෛත්‍රී මනෝකරණයක් විදියට. මේ මෛත්‍රී මනෝකරණය ධාමත්ව දුර්වලයි. නැත්නම් ඒ තුලින් අන්තිම දුර්වල දේ කරන්නේ. මොකද සදාගතා වූ මෛත්‍රී මනෝකර්ම සහිත හිතකින් වචනයක් කතා කරනම මෛත්‍රී මිශ්‍රිත ඒකේ මෛත්‍රී මනෝ කර්මස්සේ බොහෝ බලවත්. ඒකට කියනවා මෛත්‍රී වශීකරණය. කාටයි ඉතිදාවක් ඇවිල්ලා ඉන්න වෙලාවක යන්නේ හිත කනසන වචනයක් කතා කරනවා. එතන ගමන්ත දෝෂයක් කියලා එන කෙනෙකුට හරි වැරදියට වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. ඒකට ආපෙකට කියන්නේ නැතුව හිතන වෙන විදිහට කාරණාවක් කියලා දෙනවනම් මේ මෛත්‍රී මනෝ කර්මකදී වශීකරණය බලවත් බොහෝ බලවත්. ඊටදී දස දහස් ගුණයකින් බලවත් මෛත්‍රී කායකයි. උග අනුන්ගේ සත්‍ය හොයලා සත්‍ය දක්වෝ අනලසෝ සත්‍යෝකායන් විමර්ශිත කියලා අවශ්‍ය කාර්යයක් දැකලා ඒක කරලා දෙනවනම් අකින්ම කරලා දෙනවනම් ඒකට මේ මනුස්සයාට ඇති වෙන මේ හැඟීම සංසාරයට හිතුවා. ඉතින් බණ භාවනා කරනකොට අනන්තවත් අපිට අවස්ථා හම්බෙනවා. තවත් මොකද ඒ වගේමයි මනෝ කර්මී, වාචික කර්මී, කාය කර්මී උදව් කරන්නේ. ඒක කෙරෙන්නේ රොකට් දුන්නොත් සාමග්‍රියක් රොකට් දුන්නොත් ගමනක් අපි ඒකට අර අන්දාලියේ කැලිය විදිනා වගේ හැම තැනම හැප්පෙන්න පටන් ගන්නවා නමුත් මේ මෛත්‍රිය කියන මේ දෙනහට ඒකට කියනවා සිනේහ කියලා කියයි සිනේ කියන ඉංග්‍රීසියෙන් ලුබ්‍රිකේෂන් ඒක නැත්තම් අපේ ජීවිතේ හැම තැනම හැප්පෙනවා නිසා බණ භාවනා කරන්න යන කට්ටිය හිතා ගන්න ඕනේ කවුරුත් තමයි ගැහුවක් දැන්නත් ඒක එයාගේ යුතුකම මගේ භවනා ජීවිතේ මට රැක ගන්න ඕන නම් මට අනාථ නොවෙන්න ඕන නම් අසරණ නොවෙන්න ඕන. සනාත වෙන්න ඕන නම් අසරණ වෙන්න ඕන නම් මාතුලයෙන් තුනයිත්‍ය කියලා එකම ගැලවුම් මාර්ගෝසාව. මේක බැලු බැලමට පේන තියෙන්නේ සමතෝපක්‍රමයක් විපස්සනාත් එක්ක යන්නේ නැහැ වගේ. මොකද මේ දෙන්න අම්මයි තාත්තයි වගේ. දෙන්න එකතුනේ නැත්තම් මේ කවුලක් කණ්ඩායම. ඒසා කිසිදෙක යනකොට යනකොට යනකොට සමන්ද තේරෙයි. ඒක මෙලෙක්කට හිතේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැමෙන සුළු ගතිය, දැඩි මත අතාරින ගතිය ඒක හිතන්න එපා නෝන්දල් කරනවා. මේ භාවනාවේ ප්‍රතිඵලයක්. ඕනම ගත්ත දැඩි මතය මේ භාවනාවේ නාමය, සීල සමාධි ප්‍රඥා නාමය ඔන්න ඔය කමන්නේ කියලා අතාරින්න පුළුවන් ඇත්තම දැඩි මත තියෙන අපේ කුචියල් චිකන් කියනවා. නමුත් ඒ ඉදිරියට ඉදිරියට ගිහින් කාටද බාධාවක් වෙනවා දැකපුවාම ඕනම දෙයක් ඕනේ කුචියල් සම අතහැරලා දාන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. අන්න ඒක එනකොට සමාජයේ අපිව නෝන්ජලෙක් විදිහට කරගන්න. සමාජයේ අපිව මේ බය ආදි කෙනෙක් විදිහට කරන කිසිම ප්‍රතිපත්තියක් නැහැ වචන දෙකක් කතා කරන කෙනෙක්. එනින පැත්තට නැමනවා කියන්නේ. මේ අපි මේ වඩාගෙන යන ගුණ ජීවිතය ඕනම දෙයක් අප ගන්නවා. සීලය කඩා ගන්න බෑ, සමාධිය කඩා ගන්න බෑ, ප්‍රඥාව කඩා ගන්න බෑ. එතකොට අපි සෑම සිදු කෙනෙකුටම යාලෙක් වාගේ, දාසෙක් වාගේ යතහත් පහස්ව ගත කරනවා. අරිත් ස්වාමීන් වහන්සේට සංඝ සමාජයේ ඉඳදී දවසක් හිතුවක් කාඩ හාමුදුර කෙනෙක් බරපතල චෝදනාවක් කරා. ඒ ස්වාමීන් වහන්සේ අනකට ජීවිතේන මගේ ගෑවුණා, වැදුණා, කනට වැදුණා, සමාව ගන්න නැතුව ගියා. ඒක සාහිත්‍ය වංශයේ මේ හේතුවක් පහු කරලා ගිහිල්ලා. අරහම්දෝ කියලා කියන ඔබ වහන්සේගේ ප්‍රධාන ගෝලයා මට ජීවිතේන කනට ගහලා ගියා. මගේ සමාව ගත්තේ. ඉතින් හරි අරුවත් වෙනකොට ටිකක් කරනවා මිනිස්සේ සාහිත්‍ය ප්‍රේමී ආත්මය. ආත්මය කියන හරිදෙත් මේ යන වෙලාවේ මේ මේ ස්වාමීන් වහන්සේගේ කනට ගහලා ගියාලු ඇත්තද කියලා. ඒක සාර්ථක ස්වාමීන් කියන අවසානයේ ස්වාමීන් වහන්සේ වගේ නේදයක්. එතන කෙනෙක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි ස්වාමීන් වහන්සේ. මම මේ ලෝක ජීවත් වෙන්නේ කොහොමද වතුර වාගේ. මේ වතුර මිනිස්සු මෝත්‍රාක් කරනවා, අසුචිත් කරනවා, රිදිස්සෝ කරනවා, කුණුත් දානවා. ඒ වගේම රජුගන්ගේ අභිෂේකයක් ගන්න නමුත් වතුර කවදාක කෙලෙසෙන්නේ නැහැ. ඒ රාශිය තමයි මොනවාක්ද කියලා වතුර වතුරම කරන්නේ. මම මේ ලෝකේ හැසිරෙන ගාන්තු වතුර වාගේ. දැන් සංස මම හැසිරෙන ලෝකේ ගින්න වාගේ. මේ ගින්න මල මිනිස් ඉච්චා. පසුත්තිය කොයි දෙයකටවත් ගින්න දිනනවා. මම ලෝකේ ජීවත් වෙන්නේ ගින්න හා සමානයි. මේ සුලබ ස්වාමීන් මල් කෝකක් දෙනවා, අසුචි කෝකක් දෙනවා, මේකෙත් ඔක්කොම දෙනවා, ඉදලිගත් දෙනවා. ඔක්කොම ගෙනියන්නේ සුලබ සුලබ ඔබලම. මේ විදිහට පඩ වියබෝ තේජෝ වායෝ හතරම කියලා උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම මේ ලෝකේ හැසිරෙනකොට හැසිරෙන්නේ වසල දරුවේ හත්තක් කරගෙන හිඟා ගන්නවා වගේ කාරණා. මට කවදාකවත් මාන්නයක් එන්නේ නැහැ. මම මේ අනුන්දන බටින් ගැටෙනවා කියලා හිතානේ වසල දරුවේ කොල්කක් අතරනේ හිඟනවා වගේ හැසිරෙනවා. නිසා මගේ කාටවත් හිංසාවක් වෙයිදල මම හිතන්නේ මම සමාජයේ හැසිරෙන සාංකඩිච්ච ගොනෙක් වගේ ස්වාමීන් වහන්සේ. අංකටිච්ච ගොනාගේ තුවාලේ පුදුමාකාර වේදනාවක් ඉඳව කවදාකවත් අයින් ගන්නව කන්නේවත් නැහැ. මෙන්න මේ විදිහට විශ්ල කරනකොට අර හාමුදුරන්ට දරා ගන්න බැරුව ගිහිල්ලා අභූත චෝදනාවට බුදුරජාණන් වහන්සේ දෙවියන්ට සමානවට ඉල්ලනකොට බුදුහාමුදුරන් උඹ සමාව නොගත්තනම් උඹ හිත හක්කඩකට පැනලා යනවා මේ ශාරීරික සුදුල කියන්නේ ඒ ධර්මතම සංඝ සමාජයේ අවශ්‍යතාවය සලකන සිද්ධිය. උන්වහන්සේ පින්ද වාදනට හැමදම තමයි. මොකද හේතුව කොයි හාමුදුරුවෝ කත්ත කරලා දාලා ගිහිල්ලා කොයි හාමුදුරුවෝ දොරල්ලා දාලා ගිහිල්ලා කොයි හාමුදුරුවෝ සූර්යදී දාලා ගිහිල්ලා දෙනවා මේක අයින් කරලා දැන්පත් කරලා ඉතින් යනකොට ආදිස්ත්‍ය කීරි කරනකොට එක දවසක් ඒ දවසේ පැවිදි වෙච්ච හත් අවුරුදු සාමණේර නමක් කියවලු ඔබ වහන්සේගේ අඬලේ කොනක් එළියලා කියලා. ඇත්ත සංඝයා දීසන්දර පස්සේ පරිමණඩලයේ තියෙනවා. අදින් පස්සේ එළියට. ඉදාට සූරු ගලවලා ආයෙත් අර සාමණේරගාව උක්කුටකින් වාඩිලා කවලු එදා කවුද හත් අවුරුදු සාමණේරයා. එවැත්නි මේ කාරණාවෙන් උඹ මට වැඩි වැඩි මාර්ගයක්. මම තමයි මේකේ රහසනේ නේ. ආසන බාහදාරකාරී ධර්ම තේනාදී සම මේ හදිස්සියේ සිවුරුවන් දෙනකොට කොනේල් වෙන කාරණාවේ පොදු වැඩි මං කියලා අනේ මගේ අතේ වෙච්ච දෙයක මේ කාරණාවට සමාන වෙනවා. අනේ මේ වගේ රැකලයි අපිට මේ රහසේ ඇවිල්ලා තියෙන්නේ. ඒ යකඩේ වඤ්ඤාරාමහඳුරෝ කියනවලු නම මල්වත්තියක් බුදුහාමරණ පූජා කරනකොට මල්ලාසනේ කොනකින් මලක් පැත්තක තියෙනවා කියලා කාර්යදත්තාන්දුවා. උන්වහන්සේ නොවිදින් අද මේ සාසනේ පුදුමාකාර බරක් පුදුමාකාර නින්දාක දේශයක් නින්දතරාගෙන කවදාකවත් සර්වඥාන්තර බරක් නොවින්දට බරයි. ඒ හැදලා තමයි ගමන වුණේ සිත් කියනකොට හම් වෙනවා උනාගේ ගැහෙන සූත්‍ර දේශනා කරලා කියනවා මේ සර්වඥාන්තේ කියන කිසිදු කාරණා ගොනු කරලා ලස්සනට සංඝයාට තේරෙනවා. ඉතින් අපිට ඒ මට්ටමේ කරන්න තරම් අවස්ථාවක් අද නැහැ. නමුත් කරන්න තියෙන අවස්ථාවක් නම් ගන්නවා. හැම වෙලාවෙදීම අනුන්ගේ සුභසිද්ධිය පිණිස කළ හැකි උපරිමය කරනකොට ඒක ආපිටෙන් අපිට උදව් වෙන්නේ කොහොමද? ඉඳගත්තට පස්සේ සමනේ දකිනමුන වගේ වේදනාවක් ආවා, සද්දයක් ආවා, හිතිරිල්ලක් ආවා. ඒක එහෙම තමයි කියන සරහනා වාගේ අල්ලගෙන යනවා. එන්න මේ කියන ඒ කියන්නේ අනුන්ගේ සැපසලසීමෙන් තමන්ගේ සැපසලසන ගතිය ඊගාව නාශ කරන ධර්මයේ ප්‍රමාණයකට පුරුදු වෙනවා. ප්‍රමාණයකට කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාව නාශ කරන ධර්මයේ සර්වත්‍රණය සඳහන් කරනවා පුරුජපරං විස්සදීනේසු ධම්මකාමෝ හෝති ධම්මේ පිය සමුදාහාරෝ. අභිධම්මේ අභිවිනේ උලාර පාමුතිය. ඒ අනාත නොවි මේ ශාසනය සනාත වෙන්න. නැත්නම් මේ භාවනා ජීවිතේ සනාත වෙන්න ඕන නම් ධර්මකාමී වෙන්න කියලා. ඒ කියන්නේ මේ කාමය උග්‍රම් පිනවීමේ කාමය වෙනුවට ධර්ම කාමී එවැනි සිය සමුදාහාරෝ තමන් දන්න බණ කොටස් අනිත් අයගේ සුබ සිද්ධි කියලා තියෙනවා. අභිධර්මයේ අභිවිනය නැත්නම් ධර්ම විනය දෙකේ ප්‍රමෝදය පහල කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉස්සලා අපි කියන සමාජ ධර්ම. නමුත් මේකදී මම කැමති භාවනාවට සම්බන්ධව භාවනා කරන අයට විස්තරයක් කරනවා දෙන්න. අපි කලින් කිව්වා වගේ ආනාපානසති භාවනා හෝ පිළිවිදේ භාවනා කරගෙන යනකොට පිළිවිලි හොඳට අරමුණ ගොරෝසුව ප්‍රකටව ආශ්වාස වාරි වෙන ප්‍රශ්වාස වාරි වෙනයි කියලා හිතුණාට ඒ භාවනා හොඳට යනවනම් ඒක භාවනා දෝෂයක් අත්කරන කෙනාගේ දෝෂයක් නෙවෙයි එන්නේ එන්නේ දානවල සංසිතිලා නොදැනෙන මෙහි කරගන්න බැරි තත්යකටපත් වෙනවා ඕකට අනාථ වෙනවා කියන්නේ අසරණ වෙනවා කියන්නේ භාවනාවේදී අනාහත වෙනවා අසර වෙනවා. මොකද අල්ලාගෙන කියපු බලන්න කියපු නිමිත්තක් ගන්න කියපු බලා මේ අනුම මේ අරමුණු කරන්න කියපු අරමුණ නැතිලා. ඒක තමයි යෝගාවචර අනාහත වෙනවා. යෝගාවචරය අසරණ වෙනවා. අසරණ වුණාට පස්සේ ඒ අන්ත දෙකට එක්ක නිදිමතට වැටිලා දැන් ඉතින් අරමුණක් නැහැ කියලා විනාඩි ගානකට පස්සේ අවදි වෙන්නේ. ඒකෝට බලනකොට කාලේනාතු. එහෙම නැත්නම් සැක උපදවලා ශාල වශයෙන් මත්නම් මේ ගුරුවරයෙක් එක්ක හරියන්නේ මේ ආනාපානෙත් එක්ක හරියන්නේ මේ භාවනා මට්ටත් සංගල්න මොකක් හරි වැරදිලා තියෙනවා කියලා සැක උපදවනවා. මේ දෙකේදීම භාවනාදී ඉදිරියට යනකොට අසරබද්ධ දැනෙනකොට අනාථගති දැනෙනකොට ධර්මයේ ශීපත් කිරීමෙන් උත්තර ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් නිදිමත එනකොට ඒ පසලයමාන භූතයේ දරුවතන්සේ සඳහන් කරනවා තමයි තේරෙනවා නම් අරමුණේ විචිත බවක් අරමුණේ සීලාරයක් නෑ ඒක නිසා එන්නේ එන්නේ එන්නේ නිකන් මේ බාහන ගතියක් එනවනම් තම හොඳට මතක් කරගත්ත උනන්දු කරවන සුදු බුදුචානන්සේ ධර්ම කොටස ශීපත් කරන්නේ මම හුඟක් වෙලාවට ඒ දවස්වල පිළිගන්නේ බොද්ධංග ධර්මවල විද්‍ය සම්බොද්ධංගය පිළිබඳ කියන පාඩේ ශීපත් ඊයේ සම්බොජ්ජංගෝ කෝපාකර්ෂක මයා සම්ම දක්ඛාදෝ භාවිකෝ භගදීසතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය කන්වත්ති කියලා ඊගිමත වේගෙන එනකොට වීර්ය පිළිබඳ බුදුහාමුදුරුවෝ පාඩේ නැවත කියනවනේ ඒ පිළිම ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකෝට අරමුණේ නෙවෙයි. අරමුණේ වෙන කුසීත බව කඩලා ඒක උනන්දු සතන් පාටයක් කියනවා. යුද්ධ පෙරදීගෙන එනකොට සෙන්පතිය ඒ සතන් පාට කියලා ඒ තමන්ගේ බලසෙනක බලකම් උනන්දු කරනවා. ඒ වගේ ඒ නිදිමත දන්නවනම් ඒ වගේ පුරුදු කරපු සතම් පාඩයක් පුරුදු කරපු පාණි පාඩයක් සාකච්ඡා කරනකොට ඒක උනන්දු කරගන්න. ශරීරයේ මේක ශීත කළ බැන්න උච්චාරණය කරන්න කියලා සබතනවා. මේ කෙනෙක් ඉන්න කෙනෙක් කරන්න බෑ. තමයි තනියම ඉන්නවනම් තමන්න පුළුවන් මේ තමන්ට හිත උනන්දු කරන ධර්ම කොටස ශීපත් කරනකොට ඉස්ති ප්‍රමෝදයක් ඉල්ලා දැක්මක් කියලා අර නිින්ද කඩා ගන්නවා. ඒ වගේම තමයි හිත සැක උපදවන්නේ. අපි සැක කියන්නේ විභාගී උත්මන්ත්‍රයේ ඇති සැක. ඒ වෙනුවට ධර්මයේ ගුණ ශීපත් කරනවා. මේ ආනාපාන භාවනාව හෝ එතන මේ සතිපත්තහන භාවනාව හෝ මොන තරම් අපිට අර හත් ආකාර වූ ආනිසංසගෙන දෙන දෙයක්ද. නමුත් මේ වෙලාවේදී ඒ අරමුණ නැති ස්වමනින් මගේ හිත මේ ධර්මයේ ශක කෙරුවා නේද? මම මගේ ශීලයේ පිළිබඳ ශක කෙරුවා නේද? ඒකනොට මේ ධර්මයේ ආනාපානයේ ගුණ මෙහෙ කරනවා නම් ආනිසංස මෙහෙ කරනවා නම් නැවතත් අර ශක දුරු කරලා ආනාපානක හෝ නැති වෙච්ච ඇති වෙච්ච කුකුස් වෙනකොට අශ්‍රද්ධිය පීඨ පහළ වෙන්න පුළුවන්. මේක මේ කාලෙකම විස්තර කරන සූත්‍රයක් හම්බ වෙනවා සංයුත්තනිකායේ විකුණු පස්ස සූත්‍රය කියලා. ඒකදී සර්වපාණ ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් යනවා වික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ශ්‍රේණාසනෙ. ඒ කියන්නේ භික්ඛුණු පස්සේ. ඊළඟට උන්වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා බොහොම සතුට වෙනවා ස්වාමීන් වහන්සේ නමක් ඇලියයි කියලා. අහනවා නැගිනේනේ ඉඹලා මේ පැවිදි වෙච්ච කේ ඒ පැවිදි වැඩ කරගන්න. සුම ධර්ම සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ භාවනා කරනවා. එතකොට මේ විසුණු වහන්සලා ගම නමස්කාරෝ කියන එහෙම ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම සතිය පිහිටීමේ නැත්නම් සතිපට්ඨානෙ වැඩිීමේ කටයුතු කරනවා. ආනන්ද සාමණේරගේ ඒක එක්කනට අවශ්‍ය ඒ කර්ම කාරණා තේරුම් බේරුම් කරලා දෙන්නා තේරුම් බේරුම් කරලා දීලා සර්වඥාන්ත මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම හෙන්දා ජීවිතේ වෙලාදී විසුණු පස්සේ ගියා මම ඒකත් උනන්දු කෙරේවා යැත්නම් ආනකොට යැත්ති පිහිටුනවා මම ඒක කාරණා කියලා දීලා ඒක විභාග ගන්න ආනන්දේ මේ කට්ටියට මේ පණිදාය භාවනා අපනිදාය භාවනා කියන්නේ කියලා දුන්නා ආනන්ද හම්බුදන්නේ නැහැ මොකද්ද මේ මන් 10 භාවනා මොකද්ද අපේ 10 භාවනා ඒකත් වෙන අවශ්‍යයි ස්වාමීන් වහන්සේ මම මේ කියලා දුන්නේ නැහැ ඔබ වහන්සේ ධර්ම ස්වාමී ඔබ වහන්සේ ධර්මයේ වැටෙන මාගේ අනුකම්පාවයි මට මේ පරි 10 භාවනා අපේ 10 භාවනා කියලා ඒකෙන් සම්පූර්ණයෙන් සඳහන් කරන ප්‍රකාරණ වලකොට ආනන්ද වරේක අරමුණ දෙනිදෙන යන භාවනාවක් කියනවා වරේක අරමුණ නොපෙනී යන භාවනාවක් කියනවා මේ දෙනිදෙන කියන අරමුණ නොපෙනී යන වෙලාවක් මහා ආනන්දය පිළිපෙණිය යන භාවනාවේදී අරමුණ පේන නිසා තමන්ගේ පරමාර්ථය පේන නිසා හිතේ සති සමාධි වැඩෙනවා. මේ පිළිපෙණිය කියන අරමුණ නොපිළිය යනකොට හිත විචිත්ත භාවයකටපත් වෙනවා. මොකද කරන්නේ කියලා අඳවන්න වෙනවා. අන්නේ වෙලාවට එක්ක මගේ ගුණ ශීකරපන් එහෙම නැත්නම් ධර්මයේ ගුණ ශීකරපන් එහෙම නැත්නම් සංඥා ගුණ ශීකරපන් කියලා බුදුජානනාංශයේ ඉගෙන දෙලාට හිත තනවා වඩා ගැනීම පිණිස අපනිදාය භාවනා කියලා භාවනාවක්. විසින් හොඳටම සාර්ථක වෙනවා. අපිට මේ අරමුණක් ජීවන පවම කරන්න කියලා පාර දුන්නට අරමුණේ මෙහි තැන්පත් වෙනකොට ඒ අරමුණ නොදැනෙන. එහෙම නැත්නම් නොපෙනෙන අරමුණේ හිත පැන්නා වාගේ අශරණ වෙන අනාථ වෙන තැනකට ගියේ. ඒක මේ භාවනා දෝෂයක්වත් එහෙම නැත්නම් මේ ගුරුවරගේ දෝෂයක්වත් භාවනා ක්‍රම දෝෂයක්වත් ඒක තමයි භාවනා ක්‍රමය. අන්නේ වෙලාවේදී එක වැරම මම දැන් අරමුණ නැතුව ගියා කියලා හිතවට ගන්න නැතුව මේක මේ වෙලාවේ తాවකාලිකව හැංගී ලක්ෂිතෝ හිත සංගවි ගැනීමක් කියලා හිතෝ මේක හිත අවුල් කරගන්න නැතුව වැඩි සතියකින් වැඩි සමාධියකින් බැලුවොත් ඒ නැතිවෙච්ච අරමුණේ ලේසය ඡායා මාත්‍රාව දැක ගන්න පුළුවන්. ඒ නිසා එවැනි වෙලාවක හිත විශ්ීවන අතර කිරීම සඳහා නාට කරන ධර්මයක් විදිහට ධර්මයේ ගුණ සීකරන්නේ කියලා. මේ ධර්මයේ මුල යහපත් නැද යහපත් අග යහපත් වූ ස්වකහාත ධර්මයක්. සාන්දෘෂ්ටික ධර්මයක්. භාවනා කරගෙන යනකොට අරමුණ අපි මේ සංහාව අඩු කරන්න කරනවා හදන්නේ. අරමුණ තියෙන සංහාව අයින් වෙනකොට අරමුණ නැති වුණා වගේ තමයි තේරෙන්නේ. අරමුණ නොදැනී ගියා වගේ තමයි තේරෙන්නේ. උනේ මොකද්ද? ඒ අරමුණ දිගුනේ ඇලෙන ගතිය, කොහොල්ලා ගතිය, කාන්දම් ගතිය ඇහිලා. මේක පුහුණු කළ යුතුයි. එහෙම හැදුනට එහෙම කාණ්ඩම් ගැතිය නැති වුණා. එහෙම කොහොල්ල ගැතිය නැති වුණා අර උනට මොකක්වත් නැහැ. අනිත් බොහොම සාන්තව ගැටලුලා ඉන්නේ. ඉතින් අපි හිතනවා අර පළවෙනි කාණ්ඩ කොහොල්ල ගැතිය නැති කාණ්ඩම් ගැතිය නැති නිසා අරමුණ හැදුනා කියන්නේ. ඒකත් අපි අතහැරලා දාලා ගියේ. අපි භාවනා කරන নানা ආකාර කටමැද දොරවන් කරනවා. මේ සරුවචන සඳහන් කරන ඉවෙනි වෙලාවක් භාවනාවේ තියෙන අපේ සාධාරණයි කියලා ඒ වෙලාවේදී හිත අවුල් වෙන පිළිස ධර්ම ශීලයක් කරනවා. ධර්ම කවදාකවත් අපි අනාථ කරන්නේ ධර්ම කවදාකවත් අපිට සැකපොතන දෙයක් ඉතුරු කරලා නැහැ. මේක භාවනාවේ හැටියක්. මේකට ලෑස්තිලා යන් කියලා. ඒ ධර්මයේ ගුණ ශීපත් කරන නැත්නම් උලාර පාමුච්චා. මේ ධර්මයේ විනය ධර්ම විනය පිළිබඳව මම මේ කරන්නේ කිසිදුවක්වත් අනුකවස්සන්ට යන වැඩක්වත්. එහෙම නැත්නම් මේ ලෝකෙන් දෙයක් කරන්න යන වැඩක්වත් නෙවෙයි ධර්මයේමයි අනුකමනය කරන්න කියලා සීපත් කරනකොට ආයෙත් හිත අන ගහලා අරමුණ සීපත් කරනවා. එන්නා යෝගාවචරය මේ දේවල් වලදී මේ ධර්ම ගුණ සීපත් කිරීම, බුදු ගුණ සීපත් කිරීම, සංඝ ගුණ සීපත් කිරීම ආදී මේ අනිශ්චිත භාවනා ගන්න නැතුව ආනාපාන ආනාපාන විතරයිම කියලා කියත හරියට. ඒක ලොකු අගතියක් බොහෝට. මොකද හේතුව ඒක විතර දන්නේ ආනාපාන විතරයි ආනාපාන කොටට එන්නේ ඒකම පාර වැරදුනායි කියලා කලබල වෙනවා. අදියට වෙච්ච දේ මුදලට වාර්තා කරන්නේ. වාර්තා කරුවේ නැත්නම් ඉතින් අසරණ තමයි අනාථ තමයි. මොකද ගුරුවරයා මතක් කරලා කියන්නේ භාවනා කරනකොට වෙච්ච දේ වෙච්ච කාලෙට කියන්නේ. වෙච්ච කාලෙ කියනකොට ගුරුවරයා ගන්න දැන් මේ ඇවිල්ලා තියෙන සම්දිස්ථාන තමයි. ආවා. ඒ වෙලාවේදී එක්කෝ දැනනවා දැනනවා කියලා මැදවත් වශයෙන් අරමුණු කිරීමක් හෝ එනකන් තමයි පුරුදු කරලා තියෙනවා මෛත්‍රී භාවනාව, පුදුම භාවනාව, සංකානශී ධර්මානුසී භාවනාව. ඒකේ කරන අර ඇවිසිච්ච හිත දැන්පත් කරනවා. මේක හරියට අම්මා කඩේ ගිහිල්ලා එනකම් තාත්තා බබා බලාගෙන ඉන්නවනේ. පොඩි එකා හඬනවා. තාත්තට තනියෙන් දෙන්න දැන් තාත්තා කීයේ සබර සූපෝ දීලා පොඩි එකා නල්ල නවත් පරොත්තු කරා. අම්මා එනකම් පරොත්තු කරා. අපි දැනගත්ත මේ බබා පරොත්තු කරා. නලව ගන්න දැනගන්න. ඒකද මේ භාවනාවේ අනිවාර්යයෙන්ම මේ හිතේ අල්ලන කාණ්ඩලත්තේ කඩලා ප්‍රොෆිට ගලේ යෝගේ ශිෂ්කරය. විශේෂයෙන්ම ඒකට කියනවා අපනිදාය භාවනාව. අන්නේ වෙලාවේදී ඒ ටික කිසි කළ ධ්‍යානෙ ධර්මයේ ගුණ ශීපත් කරනවා කියන එක අපේ චාරිත්‍රය. ඒක කාර්මයේ ගුණ වගේ හැමදේම සඳහන්. මෙතන විද්‍යාඥයන්ගේ සඳහන් කරන නාටකන ධර්මයක් විදිහට අපි ධර්මයේ අපි වෙන්නේ උදාර පාමෝක්ෂය. උදාර ප්‍රමෝදය ඇති කරගන්නවා. එවැනි ශිල්ප ක්‍රම දන්නේ නැත්නම් අතර අනාථ බවක් ඇති වෙනවා. මේ අනාථ බව නැතුව අනාථ රෝගයක් ඇති කරගන්න මේ යෝගාවචර කල්ලාතිය දැනගෙන තියෙන්නේ. මේ වෙලාවල් වල අපි සාමාන්‍යයෙන් මයක් හැකියාවක් ඇති වෙච්චා වුණ සක්මන් කරනකොට සක්මනේ අනිත් සක්මන් කරන මයක් හැකියාවක් ඇති වුණාම සර්වඥාන්සේ ගාජබ්බ පොතේ සඳහන් කරලා තියෙනවා මගේ ගුණ ශීපත් කරා. ධර්මයේ ගුණ ශීපත් කරා, සංඝයා ගුණ ශීපත් කරා. එහෙම නැත්නම් තමයි ඒක ධාර්මික ආගමික ජීවිතයක් ගත කරනවා නම් විපස්සනා දන්නේ නැත්නම් උදාහරණකේ වඩන්න ධම්මානුකූලව වඩන්න සංකානුකූලව වඩන්න ඒකත් සමාධියක් කරගන්න. විපස්සනා භාවනාව කරගෙන යනකොට පරිධාය භාවනා කියන අරමුණ පිළිපිනී කරන භාවනාවක් කියනවා. අරමුණ වරින් වර නැති කරන එක විපස්සනා ස්වභාවය. ඒක පරිධාය භාවනා අරමුණක් නෑ. ඒක හිත විශ්ලේෂණය දෙන්න එපා. ඒක තමයි වඩා ගන්න ධර්මයේ ගුණ ශීක්ෂණයක්. අන්නේ විදිහට මේ කටයුතු කරනවා තමයි දන්නේ තියෙන්නේ કોઈ භාවනාවේ ඉදිරිය. එදින කියනවා නම් භාවනාවේ සිං පැතුවට ආගන්න බැහැ. එතනදී මේ ධර්මයම අපි සාමාන්‍යයෙන් මන්න මට මතකයි මම ඔය මේ යවරවුන් දිවෙන්න කිව්වොත් දෙහෙත් තිබුණාන කියන කතාවක් අහලා තියෙනවා. වෙන ආගමක ඉන්න මිනිස්සුගේ පාය මග යනකොට පාය වැදුනොත් අල්ලාහ් කියනවා විශ්වාසය. කතෝලික මිනිස්සෙක් නම් ස්වාමි දරුවනේ කියලා. බෞද්ධය විතරක් යම්මට කියන මොහොතක්. ඔන්න අපේ බුදු ගුණ ජීවත් ඔන්න අපේ ධර්මයේ ජීවත් වෙන්නේ නැති. ඒ එහෙම කරතම බෞද්ධයන් කියන්නේ. නමුත් මට මතකයි මම පිළිපාත යනකොට ඉන්නේ හොඳටම වයසට අම්මගේ. දැන් බස්සෙන් අරගෙන එන්න බෑ. ඉතින් හැමදාම එනවා බස්සෙන් යකරක් විතර යනවා බස්සෙන් ගහන්න බෙදලා. අඩි 4ක් නැගගෙන ඉන්න ඕනේ පාරට. එනකොට කැරකිලා ගියා. ඒ වැඩිලා කැරකිලා ගියා. ඒ පාරට චෛත්‍යෝ පයා නැත ඇවුනේ නෑ මොකද්ද කියන්නේ කියලා. ඒ කියනවා මේ අපි ශ්‍රීකාදවල බොහෝම ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්ථානය චෛත්‍යෝ කියන්නේ යම්මක පය වස්නකොටම කියන්නේ චෛත්‍යෝ කියලා. අපිට එනවා. ආකාරය හරි දැක්කම ඉතින් මේක පුරුදු කරලා තියාගන්න ඕනේ මොන කරදරයක් ආවත් ධම්මෝ විනානක්ති විපාකමාතා කියලා. ඒ ධර්මයෙන් තොර මරෙක් නැත් ධර්මයෙන් තොර පියෙක් නැත් කියලා. කරදරයක් දුකක් කරදරයක් වෙනකොට ධර්මයෙන්ම ශීපත් වෙන ගැතියනවා නේද? භාවනාවේදී අරමුණ නැති වෙනකොට නින්දර වැඩෙන්න යන අවස්ථාවකුත් නැහැ. හැතෝකුත් වන්න අවස්ථාවකුත් නැහැ. ධර්මෝගුණේ ශීපත් කරනවා. නැත්නම් ධර්මයේ සමන්ද අධිශී ආටයක්. ධර්මයේ තියෙන හොඳ කොටස ශීපත් කරනකොට ඉබේම හිත නැගිටලා ඉන්න සංඥා. ඒක හිතන්න නරකයි නේ අපේ අනුපාදයකට වෙච්චක් වුණ අනිවාර්යම භාවනා කරන අනාගතයන් අපේ. අසරණ තැන් මත වෙනවා ඒ වගේ පාවා දෙන්නවා. පාවා දුන්නොත් පාවා දුන්නට පස්සේ අපි කරන කටයුතු කතා කවදාකවත් ශාසන කරනවා. පරිදිච්ච පචවෙච්ච කතා කරනවා. යම් විදිහකට අපි අසරණ වෙනවාගේ ධර්මයේ පිටල් ළඟන නැගිට්ටොත් ඒ ගාවට අපි කතා කරන්නේ බොහොම ජයග්‍රහී කතාවක් බොහොම අදිෂ්ඨානපූර්වක කතාවක්. හැබැයි මේක එක සැරයක් වෙලා බෑ. පළවෙනි මහඥානය ලැබනකම් ඒ 10 15 සැරේ 20 30 සැරේ අසදහස්වර සිදු කරන්නේ. මේ වැටෙන වැටෙන අවස්ථාවේ මේ ධර්මයේ පිළිපද කර ගන්නවා නම් උලාර ප්‍රමෝදයක් ඇති කර ගන්න ගන්නවා නම් අසහපත් අපරයි. එනවා හීනෙන් බයයි. ධර්මයේ ශිපස්සන මතනේ. gedara තේදී යමක් මේ සම්මුතියක් කරදරයක් සිද්ධ වෙනවා. ධර්මයේ සිද්ධ වෙන මට්ටම දෙක හදාගත්තොත් ඒක සමතෙන් තමයි කෙරෙන්නේ. ඒක විපස්සනාගේ ආධාරය. ඊශා සම්බුද්දන්ගේ සඳහන් කරලා තියෙනවා යම් කිසි විස්වක් වෙනවා ධම්මකාමෝ හොති ධම්මේ සිය සමුදාහාරෝ. අනිත් ධර්මයේ කියලා දෙන්නත් ඕන. මේක මම හිතන්නේ මගේ වචන කරන ධර්ම සාකච්ඡාවක්. මේ සෑම කෙනෙක් ළඟම ධර්ම මල්ලක් තියෙනවා. අනේ තමයි ගොඩේනකොට ඒක ඒක ක්‍රම මේගොල්ලෝ හදාන කියන්නේ. ඉතින් තව කෙනෙක් අමාරු වැඩ කරන අපි කියලා දෙන්න ඕනේ. මම නම් ගොඩ ඉන්නේ මේක. මටත් ඒ වැඩේ වෙනවා. මම උනත් ඒ වැඩේ කරනවා. ඒක අනිත් කෙනෙක් කන්නේ කියන්නේ එයාට ප්‍රශ්නේ උත්තර දෙකම හම්බෙන්නේ. එහෙනම් මං කරන ක්‍රමයේ හරීම හොඳ නෑ. ඒක මට විතරයි කියලා අහංගගත්තොත් මං කියන එක මතුරු කමක්. මච්චරියක්. ධර්ම සාකච්ඡාවේදී මොකක්ද? කොයි ක්‍රමයක් බලන්නේ මොකද අපිට ඕනකමක් නෑ කාටවත් අඳහැරපෑමක්, සියාපෑමක් හරියට වැඩි ලොකු කරන්න කමක් නෙවෙයි කියන අපි එකතු ඉදිරියට යන්න ඕනේ නම් කර්ම තමයි කියනවා. ඒක ධර්මතාවයේ සඳහන් කරන්නේ මේ අසරණ අනාථව ගත කරන මේ දුක්ඛ යන ජීවිතයේ අනාථ කරන, ශනාථ කරන ධර්ම වලට යන්න නම් ඒ දිනදා ජීවිතයේදී අපි ගන්න මේ කුංචි කුංචි කර්ම කිසි දෙයක් පහත කරගන්න. ඒ විදිහටම අපි සාමාන්‍ය බුද්ධිය කිසිම කෙනෙක් පාවා දෙන්නේ නැහැ. ප්‍රධාන දෙයක්ම මෙතෙක් කල මේක මම මේක මගේ මේක ආත්මය කියලා ගියාට දැන් මේ ධර්ම වශයෙන් පාවිච්චි කරන එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි ඒක සීලය අධි සීලයක් කරගන්නයි මේ අපි මේ ප්‍රයෝග කරන්නේ චිත්ත භාවනා අධි චිත්ත භාවනා කරගන්නයි මේ ප්‍රයෝග කරන්නේ ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරගන්නයි මේ ප්‍රයත්න කරන්නේ කියවහම අර වගේ බුදුමාකාර ධර්ම පන්නරයක් ධර්මමය ප්‍රතිශක්තියක් වෙන පටන් ගන්නවා ඒක කිසිම දෙයක් අහකට දාන දෙයක් නෙවෙයි අපේ ඒක තීත්‍යාව වෙන ගන්න මනුස්සයෙක් කියන නිසා කියන්නේ ඒ මීනසා මීපැණි හදන්න අසුචලුමේ මොහොතලුමේ ටික ටික ගන්නවා. ඉතින් තමයි ඒ ලෝකෙ හොඳම මීපැණි හදන්නේ. ඒ මේ භාවනා කරන්න යන ජීවිතේ අසවල් දෙය කියලා විශ් කරන්න බෑ. හැම දෙයක්ම ප්‍රයෝජන ගන්න. එහෙම ප්‍රයෝජන ගන්න නැතුව තෝරන්න බැරණ කියොත් තමයි අසරණ තත්ත්ව අනාථ තත්ත්වපත් වෙන්නේ. ඒ නිසා තමන් මේ දන්න කෙනෙකුට, තමන් ඉස්සරහින් කෙනෙකුට ඇති සත්‍ය හරියට ආශිර්වාද කරන්න අරගත්තා. අපි ළඟ තියෙන මේ ආයුධ උපකරණ වලින් සෑහෙන ප්‍රයෝජන ගන්න. ඒක නිසා මේ නාටකන සූත්‍රයේදී මේ සාකල් විස්තර කරන මේ කර්ම හයම ප්‍රාත්ම සාපකාරණේ සමාජීය කර්ම. මේ මත්තර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය දෙමින්ම භවනාට සම්බන්ධ කර්ම. ඒකට සකස් කිරීමක් කරනවා වගේ තමයි මේක විස්තර කරන්නේ. ඉතින් මේ වයසක පිළිදෙකට මේවා කියනකොට ඒකට ගොඩක් ඒ තමයි මේකල් අහක දාලා තියෙන වැඩක් නැහැ කියලා මලකට කාලායි කියලා පැත්තකට දාපු ආයුධ උපකරණ ටිකක් වගේ ගොඩාක් ආදනීය ක්‍රමයක ඉදිරිපත් කරගෙන භාවනා කරනවා වඩා ගන්න උදව් කරනවා. ඒ අතරමැද දෙවියනේ සත්‍ය වරක්. සත්‍ය වරනකොට මේ අහක දාපු ආයුධ ඉෂි කරපුවා ඕනේ කියපු අනන්ත ප්‍රයෝජනවත් වෙනකොට තමන්ම සංසාරේ ගැටයයි ක්‍රමයට තමන්ගේ ගැටේ ඉගෙන පටන් ගන්නවා. කවදාකවත් ඊක තීර හගත්ත ක්‍රමයක හැටියට බලනකොට අනුන් පිළිගන්න බෑ. ඒ නිසා මේ විදින ක්‍රමය අපි ළඟමයි තියෙන්නේ. කියන්නේ බලනකොට අපිමයි අපිට නාටක කරන්නේ. වෙන දෙවියෙක් වෙන ප්‍රශ්නයක් වෙන බාහිර මොනවාක්වත් නැහැ. ධර්මයේම තමයි අපිට නාටක කරන ධර්මයේ වෙන්නේ. ඒ දෙයට කාලේ වැඩි වෙතියෙන් ගත කරන්න ගත කරන්නේ අපිට ජීවිතයේ ලොකු සම්පත් කරගත්තා. පිළිච්ච ගැටයක් වෙනවා. ඒ පිළිච්ච ගැටිය තියාගෙන ගත කරන හැම චිත්තක්ෂණයකම සුද්ධහතු උත්තරෙන්නවා කියලා ඒ රහත් වෙලා විදීලා ලබන මේ නිවන් රසයේ මොකද්ද සුවඳක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නිතරම බලන්න ඕන අපේ ජීවිතේ හැම චිත්තක්ෂණයකම මේ නිරාමිත ජීවිතේ අවේදිත ජීවිතේ සිදු කරගෙන ශක්තියෙන් මෛත්‍රියෙන් ආදී කරගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අපිට යන්න හදන තැන තියෙන සුවඳ යන්න හදන තැන තියෙන විමුක්තිය අදාළ දැනගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපිට කියන ප්‍රධානම නිසා සීලුදනාම තම තමන්ට තම තමන්ම නාකයි අපිට මේ ධර්මයේම නාටකන ධර්මයක් වේවා කියලා අනිෂ්ඨාන කෝරක විදිහට භාවනා කරගෙන යන්න මේ ධර්ම කොටසක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට නිමිත ධර්ම දේශනාව මෙතන අපට කරනවා සිදු නාටම සම්පූර්ණ දා වේවා.